කරුකටේතු අපේ ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි වතාවටත් ප්‍රශ්නෝත්තර වැඩසටහනකට ප්‍රශ්න පිළිතුරු වැඩසටහන සම්බන්ධ වෙන්න හදන්නේ අපි ජීනික මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. සාරණාංශ ගෞරවනීය සාරණාංශ මාසිත ආනාපානයේ සම්පදී භාවනාවට වාඩි වෙන වනදීද අනිකුත් වෙලාවට දැස් පියාගත් අල සිතුවිලි හටගන්නා නොවන හිස් තැනකට පැමිණේ. සක්මන පරයන්කට වඩා යෝග්‍ය බව හැඟේ. එක කලක සිට සක්මනේදීද භාවනාවේ නෝදන ඇතන් විටදීද මා බලන රූප වේගයෙන් චලනය වන බව පෙනේ. මෙය ඇස්කොනින් මෙන් පෙනේ. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝාෂ පතමි. ඒකට ඒ වගේ ඉන්න කෙනෙකුට එක පැත්තකින් ස්ථිර භාවයක් පේනවා තව පැත්තකින් නාලියන ගතියක් වෙනවා. එක පැත්තක හිතවිලි බහුල ගතියක් වෙනවා. ඊට පස්සේ හිතවිලි නැති ගතියක් වෙනවා. මේ වෙලාවේ හිත මාරු කරන වෙලාව තමන් පිළිගන්නේ හිතවිලි නැති අවස්ථාව හිතවිලි යථාස්ථාවේ හොඳයි කියලාද? එහෙම නැත්නම් මේ රූපවල වහා වෙනස් වෙන සුළු ගතිය රූපයක පවතින ස්ථිර ගතියට වැඩිය වෙනස් වෙන්නේ කොහොමද කියලා මේක බලනකොට කිසිම කෙනෙකුට ඒක තීන්දුව කිරීමේ හැකියාවක් නැහැ. මොකද්ද ඇතුළත විනිශ්චය කිරීමේ ශක්තියක් යනවා. ඉතින් ඒක නා මේ මේ ද සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසමංස්කාර වගේ ධර්ම තියෙනවනම් මේ දෙකම තියෙනකොට සුදුසු එක තෝරනවා. ඒ තේරීම සම්පූර්ණයෙන්ම අහඹයක්. කිසිම විදිහකට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් නිකන් භාවනා කරන එක භාවනා කරවන එක උපදෙස් දෙන එක දෙන්න පුළුවන්. නමුත් ඒ දිනුනට පස්සේ දෙකක් කොයි එක තෝරයිද කියන එක මොන විදියකින්වත් Tamanටවත් කල්ැතුව නිර්ණය කරන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ නැවත නැවත දෙන්න ඕන. දෙනකොට දෙනකොට ආතතිය අඩු එක අසහනේ අඩු පැත්ත කෙලස් අඩු වෙන පැත්ත තේරුණොත් පෙරවිලක්. තේරුනේ නැත්තම් කරන්න දෙයක් නැහැ. අපි නැවත නැසත් අර අසහනේ වැඩි වෙන, ආතතිය වැඩි වෙන පැත්ත තොර තොර අඬා අඬා එක එකනට කිය කියා චරිචුරු ගගා ඉන්නවා. ඒ නිසා මේ භාවනාදි කරන්නේ මේ දෙකම තිබුණා. ඔච්චර කල් තිබුණා මේක දැක්කේ නැහැ. දැන් පෙන්නනවා මේ විනිශ්චය Taman අතේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් දේවල් වෙතට පැමිණෙනකොට Taman සුපර් මාකට් එකට ගිහිල්ලා එකම නිෂ්පාදන රාශියක් තියෙනකොට මම මිලදී ගන්න કોઈ නිෂ්පාදනයේද કોઈ බ්‍රෑන්ඩ් නේම් එකද කියන එක හාලිය අවුලක් එක භාණ්ඩයක් තියනකට වැඩියි. භාණ්ඩ ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න තීරීම විශාල ප්‍රශ්නයක් නිසා පොහසත් වෙන්න වෙන්න අමාරු වැඩ. යමක්කමක් තියෙන කෙනා උඟක් අමාරු වැඩ. තියෙන එක නම් ඉතින් ඕනේ තෝරගන්න ඉතින් ඒක එකක් තුනක් හොඳයි නැත්නම් හොඳයි කරතයි. ඒක නිසා මේ භවනා කරනකොටත් මති මතාන්තර වැඩි වෙන්න වැඩි වෙන්න අවුලයි. නිසා මේකෙදී සද්ධාවන්තයාට එක පැත්තක ලාභයක් තියෙනවා. යාව සද්ධාව ඉගෙන මොන හරි තෝරනවා. ප්‍රඥාවන්තයා හැම එකම හපහපා හැම එකම පතුරුගා හැම එකම නියපුතුගා බල බල ඉන්නකොට සෑහෙන්න වෙලා. ඒ නිසා මම කියන්නේ මේ ශ්‍රද්ධාව හොඳයි ප්‍රඥාව වැරදි කියලා. නමුත් මේ එක එකනාගේ තියෙන චරිත ලක්ෂණ උපනිෂ්ඨේ සම්පත්‍ය වල හැටියට ඒ කෙනා තෝරගන්න දේ අනුව කෙනා කවුද කියලා වැටෙනවා. What you see that you are. ඔබ මොකද්ද ගන්නෙ අනුව ඔබ කවුද කියලා තේරෙනවා. ඒ දේ හෙලි කරනකොට අහගෙන ඉන්න එකක් තේරෙනවා. දෙකක් දුන්නා මේක අල්ලනවායි කියලා කියන්නේ එයාගේ පෞරුෂත්වය, එයාගේ කර්ම ශක්තිය, එයා ඉස්සරහට වවාගෙන යන හැටි. අන්න ඒ බෙදා ගැනීම කල්යාණ මිත්‍රයන් අතර කරන්න පුළුවන්. නමුත් උගදිනකොට ඒක කියන්නත් බෑ බොහෝ දේවල් දුන්නාම එකක් තෝරගැනීම හැකියාව ඉතාමත්ම අඩුයි අද මේ තියෙන පාරිභෝගික සමාජයේ. නමුත් භාවනා කරන එක නම් තමන්ගෙම සුභ සිද්ධිය අර්ථ සිද්ධිය තෝරගන්න දන්නේ නැත්නම් මොනම කෙනෙක්වත් නෑ උදව් කරන්න. ඒ නිසා මේකදී හොඳට බලන්න සාමාන්‍ය උපමානයක් විදිහට ආතතිය අඩු අසහනෙ අඩු දේ තෝරගන්න එක තමයි ඒ ਸਰවඥාන්සේ අපිට දෙන පොඩි ඉඟිය. ඒක මේ බලපෑමක්වත් නීතියක්වත් පණතක්වත් නෙවෙයි. මෙතන ගියාට පස්සේ ආතතිය අඩුදී තෝරගන්න එක තමයි මනසට දෙන සාන්තිය. කයට දෙන සාන්තිය ඔය මොනම මූල ධර්මයක්වත් මොනම අභිධර්මයක්වත් මොනම ප්‍රස්තාරයක්වත් අනුගමනය කරන්න එපා. අසහනේ අඩුතන තෝරගන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී මුස්මලල්ල තදින්ද ගොරෝසුවද පසුව සිහින්න ගිය පසු පරිවලක් පෙනුණා. මුස්මලල්ලද සමග මම සිහියෙන් සිටියෙමි. ඉන්පසු සල්ප වේලාවකින් සිහින් ආලෝකයක් දැක්කා. මට මෙම දේ වටහා ගන්නට අවශ්‍යයි. වහන්සේට දීර්ඝායු වේවා. මේවා වටහා ගන්න හැම වෙලාවෙදීම ඉන්නේ ආනපනෙ හිතපයින්. ඒ තමයි වටහා ගැනීම ධර්මයෙන් වෙයි. ලදලද වෙලාවේ මූල කර්මස්ථානට හිත දාලා තියාගන්න. ලදලද වෙලාවේ මූල කර්මස්ථානේ මූණට මූණ දාලා තියාගන්න. ඔය එනේන දේවල් වටහා ගන්න යෑමට තමයි කෙලස් කියලා කියන්නේ. එනේන දේවල් වල තියෙන විචිත්තත්වය සොයා යාම තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. මේ තොරගත්ත මුලින් තියාගත් මූල කර්මස්ථානයත් එක්ක ඉන්න එක තමයි ඒකෝදි භාවය කියන්නේ. කාමච්ඡන්දය අනිත් පැත්තේ තියෙන නිසා මේ එනේන දේවල් වටහා ගන්න ගියොත් කවදාකවත් ගමන කෙලවරක් නැහැ. ලදලද වෙලාවේ කොහේ නන්නත්තර වෙලා හිටියත් නැවත මූල කර්මස්ථානට ගෙන ඒමේ එහෙම නැත්නම් ආරක්ෂක භූමියට ගෙන ඒමේ හැකියාව බලන්න ගියොත් මේ ප්‍රශ්නවල තියෙන වංචනික ගතිය තේරෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කය තුළ රැඳුණු විට නිදාස් බවක් මනසේ අද්දුටු වෙමි. තවදුරටත් එහි රැඳී සිටි විට විටින් විට සිතුවිලිත් මනසේ කියවීම් ආදියත් පැවතිනි. ඉදිරියට නිහඬ බව තුළ රැඳී සිටි විට වම්නාස්තුභයෙන් ආස්වාදය ප්‍රබලවත් ආස්වාදයේ සියුම්වත් සිදුවන බව හඳුනා ගතිමි. තවදුරටත් මේ ක්‍රියාදාමය තුළ රැඳෙන විට අඳුරු පැහැ ගොරෝසු රළු බවක් අත්විඳෙමි. මේවා සිදුවන අතර විටින් විට වම්පාදයේ වේදනාවක් දක්ින්දෙමි. මනසේ ගොරෝසු බව තුළදී වම් නාස්පුඩුවේ ප්‍රකටවත් දකුණු නාස්පුඩුවේ සියුම්මත් ආශ්වාසයේද නාස්පුඩු දෙකෙන්ම සියුම්ම ප්‍රශ්වාසයත් සිදුවන බව දුටුවි. යතකේ ගොරෝසු අඳුරු පහ අවස්ථාව පැවතියේ බොහෝම සුළු වේලාවකි. එක් පිටක වම් කකුලේ වේදනාව පැවති පැවති ධනයිසත් මාගේ දෙයක් ප්‍රසාරණය වන බවත් හොඳින් දැනිනි. ඒ තවදුරටත් හඳුන් පසු ටික වේලාවකින් වම් කකුලේ මැණික් කටුව ආසන්නයේ රත් වීමක් සමග කෙමෙන් කෙමෙන් ඒ ප්‍රසාරණ ස්වභාවය ඉහළ වී ගියේය. ඒත් ඒ සමගම මේ සෑම අවස්ථාවකදීමත් මා පර්යංකය තුල බව හොඳින් ආબોධ විය. එනම් එවිට පැවති සතිය ආශ්වාස ප්‍රශ්වාස දැන හඳුනා ගැනීම තරම් ශක්තිමත් නොවුනි. එම නිසා සක්මන්ට බැසගත්තෙමි. ඉම්රා ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන්න. ප්‍රාථමික යෝගාචරයේ ලෙස ඉදිරියට කුමක් කළ යුතුද පෙරවන් සර්නේ. මේ වාර්තාව හොඳයි කියන්න පුළුවන් උත්සාහ කරලා තියෙනවා දකින්නේ. නමුත් ඒ අතරමැද මූල කර්මස්ථානයේත් එක්ක තියෙන ගනුදෙනුව ඒකේ තියෙන සතියේ ප්‍රකටතාවය, අප්‍රකටතාවය, ප්‍රබලතාවය, දුර්ලභතාවය සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට යනකොට මේ මල්ල ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන ගතියක් තියෙනවා හිතේ මේ විමසුන්නුවණක්. නමුත් ඒකට වැඩි උදව් කරන්නේ නැතුව ඒ විමසුන්නුවණ හෝ නොතේරෙන ගතිය මේ විදිහට දිගට භාවනා කරන බාධාවක් නෙවෙයි නම් ඒකට උත්තර දීම පැත්තක තියේදී නිතිපතා භාවනා කරනකොට භාවනා තුලින්ම උත්තර ලැබෙනවා. ඉතින් භාගයට දැකපු දේ හොඳට දකිනකොට සැකයකට තියෙන ඉඩ නැති වෙනවා. ඒ නිසා මේ යෝගාවචරයක් වශයෙන් ආධුනික වශයෙන් වශයෙන් බොහොම හොඳයි වාර්තා කරලා තියෙනවා. නමුත් මේ අහන ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. ඇයි එහෙම වෙන්නේ කියන්න අපිට කිසිම මේ වගේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. වෙන කොයි දේ වුණත් ඊකටමට භාවනා කරන්න යන්න පුළුවන් කරන්න ඕනේ කියන අදිස්ථානයත් යෝනිසමස්කාරයත් ඇති වෙනවනම් මේ මේ ගැටුම මේ වෙන දේවල් එක්ක තියෙන සම්බන්ධතාවය තියේදී මම භාවනා කරන්නත් ඕනේ මගේ භාවනාවට ඒකෙච්චර බාධාවක් නැහැ කියන එක තමයි එන්නේ තහවුරු වෙනවනම් ඒක තමයි මේ සැක දුරු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ යෝගාවචරය ආධුනිකයෙක් වශයෙන් නම් කරගෙන තියෙනවා. අහන්න සතුටුයි මෙහෙම කරද්දී Tamanට දිගට මේක කරන්න ඕනේ මේ કોઈ බාධාවක් මට මේ කරගෙන යන්න පුළුවන් කියන පැත්තට ඒ කියන්නේ චිත්ත ශක්තිය නැත්නම් අදිෂ්ඨාන ශක්තිය වැඩිම පිළිබඳ කට උත්තරයක් මේ වෙලාවේ දෙන්න පුළුවන්ද කියලා මම අහනවා සභාව වෙනුවෙන් කැමති නම්. ඔව් මේ ස්වාමීන් වහන්සේනමක් කතා කරන්නේ ස්වාමීන් වහන්සේමයි කියලා කියනවා. ඒක උනන්දු කරවන්න ඕනේ. ඒක තමයි අපි මේ සභාවට දෙන්න ඕනේ පණිවිඩේ. මේ කොච්චර බාධා ආවත් බාධා ගැන කතා කරන්නේ මාර්ගාක්ෂිකව. බාධා ගැන කතා කරන කෙනෙක් කෙලෙස් වලට පොර දානවා. ඒක වෙන කෙලෙස් වැඩෙන එක. මේ මොන තරම් සුළුසුලං ආවත්, සුනාමි ආවත්, ටොනඩෝ ආවත් මම ඊකට චිකව මම භාවනා පටන් ගන්නවා. මේක තමයි මම කරන්න ඕනේ කියන මෙන්න මේ දෙක වැඩුණා නම් එයාව බිම දාන්න මාරයටවත් නෑ. ඒක තමයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් එදා හදා ගන්න ආත්ම විශ්වාසය චිත්ත ශක්තිය ඒ වගේම අදිෂ්ඨාන ශක්තිය ඉතින් ඇති වෙච්ච කෙනා අදිෂ්ඨාන ශක්තිය ජම්මෙන් හම්බෙන එකක් නෙවෙයි ඒක පුහුණුවෙන් ලබන්න ඕන එකක් පරෝපදේශයෙන් ලබන්න ඕන එකක් යොන්සුමංස්කාරයෙන් ලබන්න ඕන එකක් ඒක පුළුවන් තරම් අනිත්‍යත් එක්ක අදා වේදා ගන්න ඕනේ එතකොට අසහනයක් නැහැ ජීවිතේ ප්‍රශ්න එනවා මේ ප්‍රශ්න ඇවිල්ලා ගිය ගමන් මම යනවා නපන් නැත්තම් මූල කර්මන්තාන ඒක තමයි කොච්චර කරකොලත් ඇරියත් උතුරු කට්ට හැරෙන්න උතුරට ඒකට වෙනම ලකුණු දෙන්න ඕනේ නැහැ උතුරු කට්ටට. ඒ උතුරු කට්ට හැටි. ආන්නේ වගේ Tamange හිත නිතරම මූල කර්මත්තාන් නැත්තම් සතියට එහෙම නැත්තම් අසහනේ නැති තැනට එහෙම නැත්තම් ආතතිය නැත්තෙන්ද හරවන්න පුරුදු කෙරුවොත් රාත්‍රියේ ඉඳෙදිත් වෙනවා. අඩු ගානේ ਸਰවඥාන්සේ දේශනා කරනවා මරණ මොහොතෙදිත් වෙනවා. වේදනාවෙන් පෙළෙන වෙලාවෙත් වෙනවා. මොකද ඒක ධර්මතාවයක් නේ. ඉතින් ඒක පුළුවන් තරම් බහුලීගත කරන්න කියලා අපි පොඩි ආමතරණක් කියමු අනික් ඇත්තටත් මතක් කරගන්න. ගරු ශාලම්ම මහන්සේ ආනාපාන සති භාවනාව කරමින් පිට විට අකුණේ තද වේදනාවක් ඇතිවිය. වේදනාව යොසා ගැනීමට නොහැකි තරමේ විය. මා ඒට මොහොන තදින් මා මොහොන දීමට තදින් සිතා ගතිමි. සෑම පසුව අනන්‍ය ස්වභාවය මෙනි අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් සිටින විට ඉලියක් සමග රත සනීපයක් දැනුනි. කිසිම හැඟීමක් ලැබුණත් නොදැනුණ අතර ඉතා සුළු වේලාවකදී ඒ අතුරු දහන්වත් නැවත එම සනීපය ලබා ගැනීමට උත්සාහ කළත් එය නොහැකි විය. පහදා දෙන්න තෙරුවන් සරණයි. ළඟ ඉන්න කෙනාට කියන්නවට වේදනාව ආය ආරම්භ දෙන්න කියලා. එතකොට ආය වෙනවා සනීපය. බොහොම සිම්පල් වැඩක් තියෙන්නේ. ලොකු වේදනාවක් ආව ලොකු සනීපයක් ලැබෙනවා. ඉතින් ඒක තනිපුණාට පස්සේ ආය වේදන සනීපයක් ගන්නවා ආය වේදනාවක් ඉල්ල ගන්නවා. ඒක බොහොම සරල වැඩක්. වේදනාව ටික වේලාවකින් නුගෝ කලකින් ලැබේ බය වෙන්න එපා. නමුත් මේ වේදනාවට ද්වේෂය කොච්චරද කියනවනම් ඒක නැති වෙච්චාම තියෙන සනීපේ නැවත ඉල්ලන සුළුයි. හැබැයි වේදනාවෙන් ස්වාධීනව. ඉතින් කොහොමද කරන්නේ? වේදනාව අනිපත් තමයි සෝය කියන්නේ. ප්‍රාර්ථනා කරන්න ඕනේ ලොකු වේදනාවක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරන්නදී. බලම වලට පැමිණි කෙනෙක් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපානසති භාවනාව කරන කෙනෙකි. හුස්ම රැල්ලස බලා සිටින විට එහි ඇති වූ වෙනස් වීම දැක්කෙමි. කැඩි කැඩි යන අයුරුත් විටක හුස්ම රැල්ල ඇද වී යන අයුරුත් විටක වේගයෙන් හුස්ම වැටෙනවා ආදී මේ සියල්ල අද්දුට වෙමි. සිතුවිලි නොකඩවා එන අතර ඒ වාටද යන්නදී හුස්ම රැල්ලටම අවධානය යොමු කෙලිමි. දිග හුස්ම, කෙටි හුස්ම හොඳින් හඳුනාගත් දෙමි. ආශ්වාසයේද ප්‍රශ්වාසයේද යන්න හොඳින් වෙලී කරගැත්ෙමි. මෙසේ සිටන විට සමහර අවස්ථාවල හුස්ම දැනෙනවා සමහර වෙලාවට නොදැනී යනවා මේ දෙකට හොඳින් බලා සිටින විට ඒ අරමුණේම සිත පීටුවාගෙන සිටින විට මගේ අත් දෙක ඇඟිලි මගෙන් ගිලී යතිවා දැනුනි. මේ මගේ භාවනාව වැරදිද නැතිනම් මින් ඉදිරියට හුස්ම රැල්ල තුලම සිත පිහිටා ගන්න කෙසේද යන්න මට කරුණාවෙන් පැහැදිලි කර දෙන්න සීක්පා ඔබ වහන්සේට උතුම් නිවනම පතමි මේකේදී අර සියුම් සාපේක්ෂතාවයක් වැඩ කරනවා උස්මේ බලන්න පුළුවන් දකින්න පුළුවන් හැම පැතිකඩක්ම ආකාරයක්ම සටහනක්ම භාවයක්ම දකිනකොට ඒකේ අභාවය පේන්න පටන් ගන්නවා මේකේ අතරමැද එන හිස්තෝගයක් තියෙනවා අපි මේ බලන්න ගියට යායට මොකුත් නැහැ මේක නිකන් මේ ඩිජිෆෝම් කැලක් වගේ එහෙම නැත්නම් මේ අංගුර දෙයක් වගේ පේන්නේ. ඉතින් ඒක දකිනකොට දැන් මම ආනපන බලන්නයි බලන්නේ. නමුත් පේන්නේ ආනපන දෙක මැද තියෙන හිස්කතිය. නැත්නම් ආශ්වාසයේ තියෙන පුංචි පුංචි ආශ්වාස අතර තියෙන හිස්කතිය. ඒ නිසා ආස්තිකත්වයේ සම්පූර්ණ වෙනකොට හිත අනිවාර්යයෙන්ම නාස්තිකත්වයට යනවා. ඒක අපි කැමති නැති වුණාට ඒක න්‍යාය ධර්මයක්. නමුත් අපි මේ නාස්තිකත්වයේ මගේ භාවනාව වැරදිලාද, සතිය කැඩිලාද, සමාධිය කැඩිලාද කියලා නොදැනුවත්කමින් ඒකට අපි අනදර කරනවා. අපි ඒකට අරියාදුවකට හිතනවා. ඊට පස්සේ භාවනාව මාරුවෙට ගන්න. ආයසරය බලන මට ආනාපානෙ පේනකොට පේන හරිය ඔක්කොම දකලා ඉවරනකොට ඒක නැතිවව පේනවා. තම අමතර නීතියක් තියෙනවා. ඊට පස්සේ මේ ශරීරයේදී හොඳට බලනකොට ශරීරේ නැහැ කියලා පේනවා. ශරීරය පිළිබඳ දකින්න තියෙන ඔක්කොම නිතරම මම මුළු පැයේම මේ ඉන්න බව දකින්න උත්සාහ කරන්න කියලා බලනකොට ඒක තප්පර ගානකින් මේ ශරීරය නැති බව වෙන. ඊට පස්සේ කියනවා නේ දැන් කැඩුනා, විනාශ වුණා. දැන් මම මොකද කරන්නේ කියලා අර නැති වෙච්ච ශරීරයට ආයේ දඟලනවා. ඒක මොකද අර ආස්තිකත්වයේ පූර්ණත්වයට යන්න බෑ නාස්තිකත්වයේ දකින්න නැතුව. ඉතින් එතකොට මේ පේන නාස්තිකත්වය නැතිකම මැංගිලි ගුරුක් වලින් ගැලවිලා යනවා. මේ ඇට කෑලි විශ්විලා යනවා. එහෙම නැත්නම් අලු කොටකට ගලක් ගහුවා වගේ විසිරලා යන ගතිය හැම කෙනාම බය වෙන්නේ ශරීර ආශාව සහ ජීවිත ආශාව නිසා. ඉතින් අනිත් දවසේ යනකොට භාවනා ඉදිරියට යන කැමැති නම් කාය ජීවිත নিরপেক্ষව කායට ආශාව ජීවිත ආශාව নিরপেক্ষව ගියොත් පෙනේවි මේක භාවනා ප්‍රතිඵලයක් කෙලෙස් අඩු ගතියක්. එහෙම නැත්නම් පේන්නේ අනදරයක්, පටලවිල්ලක්, සතිය නැතිවීමක්, සමාධිය නැතිවීමක් කියලා අර භාවනාවට කෙනහිලි අරියාදු අකුල් හෙලීම් බාධක පැනවීම කරනවා. මේ හිතලා කරනව නෙමෙයි. අපි ලව්ව කරවනවා. කෙරෙනවා. ඒක හෙලි කෙරුවට පස්සේ නම් මේ වගේ කියලා දෙන්න පුළුවන්. මෙහෙමයි කියලා. ඒක නිසා මූල ධර්මයේ තේරුම් ගන්න යමක ඇතැයිම කියලා හිතලා ඒක හොයන්න බලන්න පුළුවන් තරම් අනිවාර්ය වෙන්නේ නැහැ කියලා. මම ඉන්නවමයි. ආත්මයක් තියෙනවමයි කියලා අංශුවක් අංශුවක් පාස බලන්න අන්තිමට ආත්මයක් නැහැ. වේදනාවක් තියෙනවමයි කියලා එනේන වේදනාවේ හොඳට විස්තර සහිත බලන මොකක්වත් නැහැ. ආශ්‍රව ප්‍රසවාසය තියෙනවමයි මේ ආස්වාදයමයි මේ ප්‍රසවාසයමයි කියලා හොඳට බලන්න මොකුත් නැහැ. ඉතින් අපි කොච්චර නිත්‍ය සංඥාවක ඉන්නවද මේ ආස්වාසය තුල ආස්තිකේ දැකලා ඒක තුල නාස්තිකත්වය එනකොට අපි හිඳාඩි දානවා අපට බය ඇති වෙනවා ඒක තමයි මාරය ගුගුල කියන්නේ. බුදුජානකසේ පැත්තකට ලගෙන බය වෙන්න එපා. මම උඹලට කියලා දීලා ඉතින් ඇති දේ තියෙන ධර්ම තියෙනවාම කියලා බලපන්. එතකොට ඔබට නැති දේ නැති බව තේරෙයි. ඔබ මේ යන්නේ ඇති දේ බලන්න. gedare වෙන්නේ මේක යමක් නැහැ කියලා. මේක වංචාවක්වත් මේ බොරුවක්වත් අතිශෝචයක්වත් නෙවෙයි. මේ අනිත්‍යතාවයට ඉඩ දෙනවා කියන්නේ ඕනෝකට. නැත්නම් අනිත්‍ය සංඥාවක් තියෙනවනම් මෙහෙම අනවශ්‍ය මේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන එකක් නෑ නාස්තිකත්වයේ. අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන්නේ මේ ආස්තිකත්වයේ තියෙන කෑදරකම, ශරීරයේ තියෙන කෑදරකම සහ ජීවිතයේ තියෙන කෑදරකම. මේක තමයි ඉන්ද්‍රිය ධර්ම දියුණුවට තියෙන ප්‍රධාන බාධා. එනිසා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕනේ නම් දියුණු කරන්න ඕනේ නම් කායද සහ ජීවිතයේ තියෙන ආශාව ටික ටික අයින් කරන්න කියලා. එතකොට සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒ නිසා මෙතන සද්ධාවේ අඩුකමක් පේනවා. භාවනාවේ දියුණුවට අකුල් හෙල්ලලා තියෙනවා නොදැනුවත් කමෙන්. නමුත් ඒක ඉස්තිරහණයක් කරන්නේ අනිත් දවසේ එනකොට අනේ අකුල් නොහෙලාවා මගේ මේ පඬිසකම නිසා ඈදිදියට බොරදියේ වෙන්න එපා කියලා කියාගෙන යන එකයි තියෙන්නේ. අරුණිය ස්වාමීන් වහන්සේ මා පරයන්කේ විනාඩි 25ක් පමණ ආනාපානේ වඩද්දී නාසිකාග්‍රයේ සිට ඉසේ ඇතුළු පෙත දක්වා කොටසේ නිල් පාට මුහුදු දලය හා සමාන පැහැයක්වත් වලාකුළු බැඳයක් දිස්විය. එසේ ටික වේලාවක් දිස්වී ඉන්නතරව ඉසේ සිට නාසිකාග්‍රයෙන් ඔබ වලාකුළු බැඳය පිටතට ගලා යන්නට විය. විවිධ මාහට සැහැල්ලුවක් දැනුණු අතර අද වේලාවක් එසේ ගත වෙද්දී මා පර්යංකයේ සිටීදයි අවධානය යොමු කළ අතර මා පර්යංකයේ සිටින බව අවබෝධ විය. නමුත් ඉන් අනතුරුව ආනාපානයේ වැඩිවීමට නැගුණු බැවින් මේ මාගේ භාවනාවක් ඇඩීමක් දැයි වටහා දෙන්න දෙනවා සරණයි. ඒකත් කන බින්දුවක් තමයි භාවනා කියන කීම කඩන්න භාවනා කියලා එකක් හයිය දෙයක් තියෙන්න eBay. භාවනා කියන්නේ උදු සුදු සංකල්පයක් විතරනේ. අපි කියොත් භාවනා කියන්නේ සතිය කියලා. සතිය කියන්නේ කඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. කටුණු කැල්ලක් වගේ හෝ දිරච්ච උණලී කැල්ලක් වගේ කරන්නේ නෙවෙයි සතිය කියන්නේ. සතිය කියන්නේ එතන එතන පහළ වෙන එකක්. ඉතින් මොණිය අක්ෂරද කඩන්න පුළුවන්. ඒ නිසා අපි මේ රූප කනෝ කතා කරනවා, නිදර්ශනනෝ කතා කරනවා. නිකං සතිය කියන්නේ රටුණු කැල්ලක් වගේ. සතිය කියන්නේ නිකන් මේ දර කඩක් වගේ එකක්. අයියෝ කැඩුනා කියලා ඉතින් කනපින්නම් ගන්නවා. ඉතින් අඬහව ගන්නවා. ඉතින් මේ කැලිච්ච බව හර දන්නේ. අපි කියමු සතිය කැඩුනා, භාවනා කැඩුනා, ඒ බව දන්නේ කවුද? දැන් මේක කැඩුනා කියන එක වැටහෙන්නේ ඇහැටද කනටද නාසයට දිවටද මනසටද සතියටද මොකේටද? එනිසා කැමැතිද මේ ප්‍රශ්නේ ලියපේකනා මේ ප්‍රශ්නට උත්තර දෙන්න හොඳයි භාවනා කරනවා කියමු. සතියක් කරනවා කියමු. අන්නේ මයිලක දැන් මේ සතිය නැත භාවනා නැත කියලා කැඩිච්චි බව වටහා ගත්තේ මොකෙන්ද කියන ප්‍රශ්නයක් අහුවොත් මොකද්ද දෙන උත්තරේ? කැමති නැහැ. කවුරක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඉතින් අපි නඩුව කල් දානවා. අනිත් දවසට ලියලා උත්තරත් එක දෙන්න මම ගැති මේක ඕනහයින් එළියට ගියා නිල් පාට එළිය ඊට පස්සේ ආනපානිය ඊට පස්සේ නැතුව. දැන් කැඩුනා. මේ කැඩුණු බව දැනගත්තේ කොහොමද කියන එක අපිට කට උත්තර දෙන්න. අපි එදාට නඩුව ගන්නවා. අපි දැනට යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රඥාව ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් වී මුජ්ජංගවලදී ධම්ම විජේ ධම්ම විජේ වශයෙන් වැඩෙන්නේ කෙසේද? මෝහියා එය හඳුනාගන්නේ කෙසේද යන්න කර්ණායන් පහදා දෙනසේක්වා. ඉතින් අපි යන් ඉතින් බොජ්ජංග වඩ아가න යන්න එපා. දැන් ඉතින් අපි තාම ඉන්නේ සති සම්බොජ්ජංගේ පැනලා කණ්ඩ යන්න බෑ. ඉස්සලා බද්ධියක් කාලා වාසේ අපටම් කනවා. වාසේ ඉස්සරහා කැමරනවා. පළතුරු කනවා. ඉතින් ඔක්කොම කැමැති වත් කන්න ඉස්සලා පපඩම් කණ්ඩායි ඉස්සරහා කෑම කණ්ඩායි චොක්ලට් කණ්ඩායි ඉතින් කොයි බබත් හැටි ඉතින් හොඳට දැනගන්න පපඩම් කාපුවාම බඩගින්න නැති වෙනවා. චොක්ලට් කාපුවාම බඩගින්න නැති නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා බත් ටිකක් කාලා පස්සේ ඉස්සරහ කෑම කන්න. එනිසා දෙන්න ඉස්සෙල්ලා කඩාන පනින්න එපා. එහෙනම් මේ ඇට්ටෝම් ගෙදර ගිය කාපිරියෙක් වෙන්න හදන්න එපා. කාපිරිය ඇට්ටෝම් යම දීම ආවක් නැහැ. ඔක්කොම ආන. මේ ක්‍රමයක් තියෙනවා ඒ නිසා අපි හිමීට යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ටික කලක් ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගී වෙක්මි. ආනාපානයේ ගෙවි නිමිත්තක් නැති හිස්තැන සතියෙන් බලා සිටින විට එන සිතිවිලි එන යන හැටි බලා සිටින් එකකට නිරුද්ධ වන බවක් ඇවිල්ලා යන මගේ දෙයක් නොවන බවක් තේරුම් ගතිමි. සමහර විට මා නොහිතන දේවල් පවා සිතිවිලි වශයෙන් එන බව දුටිමි. ඒවා අල්ලාගන්නේ නැතුව යන්නට හැරීම විගටම පුරුදු කිරීමෙන් කෙලස් ඇති සෝවාන් ඵලයටපත් විය හැකිද? නැතිනම් සතියෙන් මේ හස්තය තුළ සිටීමට කෙලස් කැපීමට ප්‍රමාණවත්ද? ආස්වාදය සහ ප්‍රස්වාසය අතර ඇති ඊටස නිවා නිවන් ලෙස ගත හැකිද? පෙරවන් සරණයි. ඉන්නත් යනවා මට මේව අහනකොට ඉතින් මෙයාට සමහර වෙලාවට උත්තර දෙන්නත් හිතෙනවා. විවේකයෙන් කියයි කියලා කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් නීවරණයෙන් තොර තැනක් තියෙනවා කියන්නේ. හැබැයි මේ මොහොතේ විතර. හැබැයි අතීත කර්ම තියෙනවනේ. මේ නීවරණ නැත්නම් මං ආවේ කියලා දැනගෙන ඒකේ ඉන්නා තාක අනාගත කර්ම නැහැ. නමුත් පරණෙව්ව එනවා. නොසිතූ රූප පේනවා. නොසිතූ සද්ද ඇහෙනවා. ගන්ධ රස පහස එනවා. අන්නේ එනේන වෙලාවේ නැවතත් මට මේ නීවරණ නැත්නම් දේ යන්න පුළුවන් తත්වය මේ කෙලෙස් වලින් මුකුත් කරන්න බෑ. ඒක ඇවිල්ලා මට කරදර කළා යයි. මම නැවතත් හිස්තැනට යනවා නැත්නම් කියනවනම් ආනාපානට යනවා කියනවනම් කෙලස් කෙවෙනවා. එතන නිකම්ම නිකං ආනාපානේ මේ කෙලස් මේ නීවරණ නැත්තන හිටියට කෙලස් කැපෙන්නේ නැහැ කියලා සර්වඥාන්සේ සල්ලක් මේ සල්ලේක සූත්‍රයේ සඳහන් කරනවා. ඒක නිකං මේ ෆ්‍රිජ් එක දාලා තිබ්බා වගේ. කෙලස් කැපෙන්නේ නැහැ. ඒකත් ලොකු දෙයක්. ඒකට එනවනම් කෙලස් වැඩියෙන් එනවනම් කෙලස් අනිවාර්යයෙන් මේ ආත්මේ නිවන් දකිනවා. කෙලස් නැත්තම් යටපත් කරොත් නිවන් දැකීම පහ වෙනවා. ඒ නිසා මේ වගේ පිරිසුත් තැනකට ගියාට පස්සේ එන්න තියෙන කෙලෙස් ඔක්කොටම එන්න දෙන්න. එකක් එක්කවත් උරුට්ටු වෙන්න එපා. එකක් එක්කවත් නඩු කියන්න යන්න එපා. අධිචෝදන පත්‍ර බාර දෙන්න යන්න එපා. ඒගොල්ලෝ ආවට නැවත මේ විවිධකට යන්න පුළුවන් ගැතිය කියලා සඳ බෑ. ඒ නිසා එන ගතියෙන් හිතා ගන්න පුළුවන්. මුණත් ආවට මං හිත කරදර ගන්නෑ. දුකක් ආවට මම ඒක ප්‍රමෝදයක් කරගන්නවා. මොකද කෙලස් ගෙවීමක් වෙනවනේ. ඒ එන කෙලෙස් වලට නුරුස්නා ගතිය පෑවොත් අලුතෙන් කෙලෙස් රැස් වෙනවා. ඒ එන කෙලෙස් වල මනාපය පෑවොත් අලුතෙන් කෙලෙස් රැස් වෙනවා. මේ කෙලෙස් ආවට රුස්නන්නේ නුරුස්නත් නැහැ රුස්නේත් නැතුව හිටියොත් කෙලෙස් නිකෙලස් බවට පත් කරගන්නවා. අහෝසි කරනවා. එතකොට කර්ම ගෙවෙනවා. ඒ හොඳටම මූණට වෙලිකට දාස්තියක් කල්ලලුවා වගේ හොඳට තේරෙනවා තමයි. මේ එනවා පීග ගන්නවා කරදර කරනවා මම්ම නෙවෙයි ගණන් ගන්නේ. මම නෑ ඕකට රුස් මේ මනාපමනා පහල පහල කරොත් ජීවෙන කර්මෙන් අලුත් කර්ම රැස් වෙනවා. එතකොට සංසාරේ. ආන්නේ විදිහට එන දෙයට එන්න අරින්න එන්න කියන්න යන්න එපා. ඒක මා අමනකමක්. එතකොට අත්තිමතාන යෝගයට වැටෙනවා. පැමිණෙන්නේ සුද්ධියටයි. හරියට කුරුලාවක් පැහැවුවට පස්සේ පුරු එළියට එන්නේ සුව වෙන්නයි. පුරු පුරු එළියට එනකම් කුරුලාව සුව වෙන්නේ නැහැ. පුරු එළියට එන එක වළක්වන්න ගියොත් ඇතුළට යනවා කුරුලාව. උසයක පැහැවල යන්න ආරෙන්න. පැහැවල යෑමෙන් සුව වෙන නිසා Taman ළඟ තියෙන මේ මතුවෙන මතුවෙන මේ පීටි ගාන தত্ত্ব, පෙළන தত্ত্ব, දවන தত্ত্ব වර්තමානීව නොවෙන්න ඉඩ තියෙනවා. පරණ areas ඔබට යන්න දෙන්න. ඔබ වැඩියෙන් එනවනම් හොඳ ලකුණක් මතක තියානින්න. පශ්චිම භවික සත්‍යයට නිවන් දකින්න එක්කනට වැඩි වැඩියෙන් ඉන්න බටහන්. ඒක ලොකු සතුටක් ඇති වෙනවා. දැන් කවුස් බැලන්ස් කරන්න හදන්න. එන හරියක් වරේ. මම නෙවෙයි හිත නරක කරගන්න කියලා කෙලෙස් මැද නොසලෙන මනස අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන මනසට අර ආනපානෙ හෝ අර හිස්තන වාංගුවක් කරගෙන හිස්තනට හේතු වෙලා ඒකට හේතු වෙලා මේ විවේකයේ රකින්න කයිති ඉතින් මේක තමයි මට කියන්න පුළුවන් පැත්ත ඉතින් මම හිතනවා මේ ප්‍රශ්න කරුට මේ හරහා ඉදිරි භවනාව සකස් කරගන්න පුළුවන් වෙයි කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය ගෙවෙන තැන සතිය ඇතිවන තැනම නේදයි පැහැදිලි කර දෙනු මැනවි. ගෝවාන්ත නිදුක් නිරෝගී ඉන ජීවනයක් උතුම් සතුටාගත ආභෝධයක් පතමි. මේක නිදර්ශනයක් දුන්නොත් මම එකඟ වෙනවා. නිදර්ශනයක් නැතුව මේවා ලියන්න ඕන කෙනෙකුට පුළුවන් කිසිම වටිනකමක් නැහැ. මේ වෙච්ච සිද්ධියක් එක කතා කරන්නේ. එතකොට ඒකේ ලොකු ධර්මෝජාවක් තියෙනවා. ධර්ම රසයක් තියෙනවා. ඒක නිසා සර්වඥාණන්ගේ හැම දේශනාවක්ම නිදානයක් සහිතයි. එච්චි සිද්ධියක් තියෙනවා. නිකන් හිතුවට බුදුජානක වචන ප්‍රකාශ කරේ නෑ නිකන් බුදුජානක කියන්නේ චින්තකෙක් නෙවෙයි. මේක චින්තන චින්තනයේ තියෙන නිසා මම නමුත් මෙයාට පුළුවන් මට අනික ඔක්කොටම වැඩිය ආරාධනා කරන්න මේක කරුණා කරලා නිදර්ශනයක් එක කියන්න. එතකොට අනික් අයටත් තේරෙනවා. එහෙම නැත්නම් මේක නිකන් තියරි බෝධසේක ඔෆ් තියරි. දර්ශනීය දර්ශනීය සඳහා කියන වචන විතරයි. ඒක කියවන්න ඕන නම් මහායාන පොත් කියවන්න ඔක්කොම වලිය විලා තියෙනවා. තේරවාදී කියන්නේ මේක කළ යුත්තක් එක්ක කලපන. එතකොට ඕන බබෙකුට තේරෙනවා. දර්ශනය නොකලත් තේරෙනවා. නිසා කවුද කැමති මේ ප්‍රකාශය කරපු එක නම් මේක සභාගත කරන්න කැමති නම් නිදර්ශනයක් ඉදිරිපත් කරන්න කියලා මම කියනවා. සාමිනහන්ස ආස්වාස ප්‍රසවාස කරද්දී භාවනාවේ යද්දී හිත පිටතට ගිහිල්ලා සතිය අයින් වෙච්ච ගමන්ම ඊළඟට මතක් වෙන සතියේ මම සතියෙන්මනේ ආපහු ගන්න වෙන්නේ. සතියෙන්මයි තේරුම් ගන්නේ සතිය පිට ගියයි කියලා. මම තේරුම් ගත්තේ ඒ විදිහටයි සම්මත. එහෙම කිව්ව සබහ මොකද කියන්නේ? ආනාපානේ විතරක් නෙවෙයි සියලුම වැඩ වුණත් කරගෙන කරගෙන ගිහිල්ලා එකපාරට අහකට ගිය ගමන්ම ආයි කල්පනා වෙනවා මම මේ සතියේ නෙවෙයි නේද හිටින් නමුත් ඔය දෙකම එක සැරේ නේද සිද්ධ වෙන්නේ කියලා. සතිය පිට ගිය බව දැනගන්නේ දැනගන්නේ නැවත සතිය පිටවපුවම දැනගන්නේ ස්වභාවයේ ස්වභාවයේ ප්‍රතිචාරය මොකද කියන්නේ? ඔසරයි ස්වාමීන් වහන්සේ අසතිමත් වෙනකොට සතියෙමයි දැනගන්නේ. දැන් මේක දැන් ස්ටේජස් වයිස් දෙන්න හදන්නේ. අසතිය දැන ගැනීමත් සතිය නැවත පිහිට වීමත් සතිය මේ දෙක එකම චිත්තක්ෂණයේද නැත්නම් එක ක්‍රියාවක්ද නැත්නම් ක්‍රියාවලියක්ද ඒකනේ මම දැන් ප්‍රශ්නේ උතන තියෙන්නේ ඒක දිහා බලනකොට මේක එකම සිද්ධියක් නැත්නම් එකම චිත්තක්ෂණයක් එක ක්‍රියාවක්ද නැත්නම් මේක ක්‍රියාවලියක්ද කියන එකයි මේ චොකට ප්‍රශ්නයක් වෙනවා මේ ක්‍රියාවලිය යවනිකා එකද එකක් නම් ක්‍රියාවලියක් නෙවෙයි එකනේ දෙකද තුනද හතරද පහද හයද හතද ඉතින් අපි අපේ අත්දැකීම අනුව අපිට කියන්න පුළුවන් නැත්නම් විස්තර කරන්න පුළුවන් මේක ජවනිකාවක් නෑ සමා වෙන්නේ නාඩගමක් ජවනිකා දෙකක් සහිත. නැත්නම් නාටකමක් ජවනිකා තුනක් සහිත. නැත්නම් ජවනිකාවක් නාටකම හතරක් සහිත. මේකෙන් මේකට මොකද්ද දෙන කට උතරේ? එකම ටික් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ක්‍රියාවලිය එතන ක්ෂණ දෙකක් හෝ ඊට වැඩි ගණනක් අනිවාර්යයෙන්ම. ඕ සාකි දෙකක් කියන්නේ මොකද්ද සාකි වැඩි කියන්නේ මොකද්ද තමන් අත්දැකීම තමන් තමන්ගේ කන්ට්‍රිබියුෂන් එක මොකද්ද මේකේ මොකයි දෙකක් කියන්නේ දැන් අපිට අනාපානය හරි නැති වුණා කියලා කිව්වහම ඒක නැති වුණා බව ඊට පස්සේ දැනගන්නකොට ඒ අතරතුර ලොකු ගැප් එකක් සමහර වෙලාවට තියෙනවා. සාපුරුන් චිත්තක්ෂණ දෙකක් කියමුකෝ. ඔව්. කියන්නේ ඇති බාහනපනේ ඉන්නේ එක එක චිත්තක්ෂණයක් කනම පිටපැන්න තව චිත්තක්ෂණයක්. මොකද එතකොට මේ ප්‍රශ්නට හම්බෙන උත්තරේ ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතිය ඉන්නකොට සතියේ පිළිගන්නවා කියලා දන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා වෙන වැඩක් ඒ කියන්නේ ඒක අමතක වෙලා නැවත සතිය එනකොට ඒ කාලය තුල අයෝනිසෝ මනසිකාරයක හිටියා කියලා කියන්න පුළුවන් කාලයක් කියන කතාව. නොකර ඊට පස්සේ නැවත සතිය හිටියනකොට දැනෙන එක විතරක් තියෙද? එතන ජවනිකා තුනයි. සතියේ හිටියා, සතියෙන් පිට ගිහිලා අසතියේ හිටියා ඊට පස්සේ නැවත සතුටුමත් වෙනවා. මේකට තව කවුද එකතු කරන්නේ නැත්නම් මේකට කවුද විවේචන කරන්නේ? අවසරයි ස්වාමීන් මම ආයතනයේ තුන සතුටුමත් කරකුත ආස්වාස ප්‍රස්වාස වෙනින් වශයෙන් සතිය සතිමත් වෙන්න වීඩියක් කරනවා මම අත වරණ දෙකමනේ පිට ගිහින් වෙන සතුටුමත් වෙන වීඩියක් දෙන්නලා නැවත අපේ පිටිගිහින් තුනක් දැක්කම දැක්කම තමයි ආපහු සතුටක් වෙන්නේ කියලා අපිට හිතෙනවා. එතකොට සික්පක්ෂාද ඒ කොත්තර ගහ වේදයන් ගහනාවක් ගිහිල්ලා ආපහු නවතෝගියකම දැඩිවයෙන් තියෙන සතුටක් වෙන්නේ. අතන පානාපානය ආසාස ප්‍රසාස නෝනවාසය සතුටක් වෙන්නේ කියන එකයි එතකොට අපි ගිය ක්‍රමයේ හැටියට බලනකොට ආනාපානය කරනවා ආනාපානෙ ඉන්න බව දන්නේ ඒක චිත්තක්ෂණයක්. ඒක වීර්යයෙන් පවත්නවා. එතකොට පැදුරට නොගිය හිත පිට යනවා. ඊට පස්සේ ඒක දැනගන්න එක තව චිත්තක්ෂණයක්. ඊට පස්සේ ආපව ආනපාන එන එක තව චිත්තක්ෂණයක්. මේක තමයි අපි දැනට කිට්ටු කරලා තියෙන එහෙම නැත්නම් විස්තර කරලා තියෙන එක. ඉතින් මේ අපි අපේ මේ ස්වභාවෙදී මේ විස්තර කරන එකට කාටකරි විවේචන හෝ වෙන එකතු කරන දේවල් තියෙනවා. අසතිමත් වෙලාවේදී ඉක්ෂණ මනබන්තයෙන් සතිය ඉවත් වුණාට වෙනත් දෙයකට සිත යොමු වෙලා තියෙන්න පුළුවන්. ඒ පස්සේ නැවතන අපායට සිත යොමු වෙන්නේ. ඒක තව චිත්තක්ෂණ රාශිය වෙන වෙන දේවලට යොමු වෙලා තියෙනවා නේද? සතිය මනපාණයෙන් බැහැර ගියාට සතිය වෙන දේවල් වල යෙදিলা තියෙන එක අයෝනස මනස්කාරය වෙන්න පුළුවන්. පස්සේ යන මාර්ගwidetilde යොමු වෙන නිසා චිත්තක්ෂණ එකක් නෙවෙයි අතර රාශියක් වැය වෙලා තමයි නැවත මේ ආනාපාන සතිය නැති බව ගන්න. ඒකෙදී අපිට කියුනේ නැතුණට මට හිතෙනවා මෙහෙම හිත පිට ගියාට එක චිත්තක්ෂණයෙන් ආපහු එන්නේ චිත්තක්ෂණ ගාණක් යනවා. ඒ චිත්තක්ෂණ තුල දකින්න දේවල් වෙනස් වෙන්න පුළුවන්. අයෝනිසමංසකාරය හිතෙනේ ඒකට සපේලා උත්තර දෙන්න බෑ. යම්මාකාරක යෝනිසමංසකාරයක් තිබුණා නම් ගිහිල්ලා තියෙන්නේ අන්න අසවල කුණට. ඒ කුණේ මේ කුණට ගියා මේ කුණේ මේ කුණට ගියායි කියලා කියනවා මං කියනවා එතකොට තිබිලා තියෙන අයෝනිසමංසකාරය නෙවෙයි යෝනිසමංසකාරය. නැත්තම් සපේලා උත්තර දෙන්න බෑනේ. අපිට මතකෙට යන්නේ නැහනේ. ඉතින් එතකොට ඔය පිට කිහිල්ල තියෙන වෙලාවේ තියෙන අයෝනිසමස්කාරයද යෝනිසමස්කාරයද අසතියද සතියද කියන එක අපි තාම මරණ පරීක්ෂණේ පාත්තලා නැහැ. ඒ මරණ පරීක්ෂණේ පාත්තන්න වෙන්නේ පස්සේ. මම බැලුවේ මේක මේ පුළුවන් තරම් thin slicing of time. පුළුවන් තරම් කැලියට කඩපු තරමට හරි ලේසි දිරව ගන්න. මේක ගුලිය කියලා ගත්ත ගමන් අපිට අමාරු ගිල ගන්න. ඒ නිසා සර්වඥාන්සේ මේකදී විභජ්‍ය වාදේ පාවිච්චි කරනවා. සර්වඥාන්සේ විභජ්‍ය වාදේ තියෙනවා තථාගතස්ස භික්ඛවේ දේශිතෝ ධම්ම විනයෝ නෑ තථාගත සම්මා සම්බුද්දස්ස භික්ඛවේ දේශනා ද්වේමේ භික්ඛවේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ. ඛතමේ ද්වේ අච්ඡයන් අච්ඡයතෝ පස්සත් අයම් පරම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්සා තත්ත නිබ්බින්දත නිරජ්‍යත විකුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේශනා මේක සිංහලට දාන කියන්නේ දේශනා බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙතෑවරයි එකක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව හිත අසතිමත් වෙන කිච්චි බව අසතිමත් වෙන්න බව දැක ගන්න කලබල වෙන්න එපා පශ්චාත්තාප වෙන්න එපා ඒක අනුසමනස කාර්යයක අසති ආනම්මන නන්දාන්න යන්න එපා ඊට පස්සේ ඒ වැරද්ද තැන ඉඳලා ආපහු හරි තැනට ගන්න බලපන්. අපිට බැරි මේ වැරද්ද වැරද්ද වශයෙන් දකපුවම අපිට උණ ගන්න. අපිට ඇලර්ජික්. අපිට මේ කම්පන, චංචල. අයියෝ මගේ සත්‍ය ඉවරයි. අයියෝ මගේ සීල ඉවරයි. අයියෝ මගේ භාවනා ඉවරයි. අයියෝ ඉෂාත බඳගෙන අඬන. ඒසොර කවදාකවත් මම වැරද්ද කියන බව තේරුම් ගන්න බෑ. එයා ගිනිගෙන දැවෙනවා. මෙන්න මේ ගිනිගෙන දැවියේ නොයුතු තැනක ගිනිගෙන දැවෙන එකට තමයි පුතඥය කියලා කියන්නේ. ආර්යයන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට හරි මම දැන් සතිය නෙවෙයි. ඉතින් මොකද ඉතින් ප්‍රශ්නේ? අද බයි ගැටලා නැහනේ. අඬු ගැටලා නැහනේ. බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙනවා මෙතෙන්දී කලබල වෙන්න එපා. ඔබ සීලය ගැටලා නැහැ. ඔබ සමාජ සතිය ගැටලා නැහැ. ඔබ සද්ධාව ගැටලා නැත්නම් මොන මගුලද අඬන්නේ? මේ අඬන්නේ අපිට අම්මා තාත්තා කියලා දුන්නේ හින්දා. අන්ති ගුරුවරයා කියලා දුන්නේ හින්දා. අපි මේ ආශ්‍රය කරපු මිත්‍යංගේ තියෙන අසත්පුරුෂකම් නිසා අපි බුදුහාමුදුරේ සෝකරණ ගන්නට දෙන්නේ නැහැ. මේ නිසා සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරනවා ප්‍රමාදේන කම්පතිති සති බලං. ඒ ප්‍රමාදයට වෙන අප්‍රමාදේ ඉඳයි මේ සතිය කියන්නේ. ඒතකොට ප්‍රමාදයට වැටෙනවා කම්පා නොවෙනවන තමන් කම්පා නොවිච්ච බව දන්නවනේ ඉන්න එකට සතිය නෙවෙයි සති බලය කියලා කියන්නේ. ඒකට කියන්නේ power of mindfulness කියලා. නිකම් mindfulness එක නෙවෙයි. ඉතින් අපි මේ චරිචුරු ගන්න හැම වෙලාවකම මධ්‍යස්ථව බැලුවොත් සතිය නැගිටින්න හදන වෙලාව, විවිධාංගීකරණය වෙන්න හදන වෙලාව, සෙල්ලක්කාර වෙන හැම වෙලාවෙම අපි කන බින්න ගන්න අයියෝ සතිය ගන්නවා. තොටිල්ල තියලා ගියා එනකොට තොටිල්ල බබා නැහැ. බබා පැනලා. තොටිල්ලම හිටියානම් බබා බම්මණෙක් බව මතක තියාගන්න. පැන්නනම් ඒක හැදෙන එකේ. තොටිල්ලෙන් පණින පුතා තමයි ලස්සන පුතා. ඉබ්බ විදිහටම තොටිල්ල තිබ්බනම් ඒක මේක වෙජිටබල්. ඇදෙන එකෙන් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලයක් බබා තොටිද ඉන්න ඕනේ. ඊට පස්සේ අම්මා එනකොට කොහෙන් ගියාද දන්නේ නැහැ. ඔය මහා දෝන ඒක කුරහංගලේ බැඳලා ගියාම කුරහංගලත් උස්සගෙන යනවලු හේනට අම්මා ඉඳ තන බලන්න. ගලක බැඳුත් ගලක් කරේ තියාගෙන යනවා. එළුසුමනේ. උණ ගහක බැඳලා උණ ගහ ගලවන කරේ තියාගෙන අම්මා තාත්තා හේන කොට දැන්න ඌ ගිහිල්ලලු. ඒක තියන්න බෑ. ඒක තමයි වේලුසුමන කියලා මේ දුටුගැමුණු රජුණ දසමහා සේනාවේ දසමහා යෝධෙක් උනේ. අර දිප්පතන බැඳලා හිටියනම් බුදුහාම කෙනෙක් බම්මණයා, බුබ්බඩයා, බද්බූසා, කම්මැලියා, නිකම. දැන් සතියේ හිටින්නේ ඔයගොල්ලෝ කියන විදිහට මේ අඬු කඩලා කුල්ලෙන් වහලා තියන්න පුළුවන් එකක් නෙමෙයි. සතිය ඒක වැඩෙන එකක්. ඒක වැඩිච්ච වෙලාවේ පැදුරටත් නොකිය පණිනවා. හැබැයි පැදුරටත් නොකිය ආපහු එනවා. පණින වෙලාවේ කනගාටු වෙන එක අසත්පුරුෂයා, කෘතඥයා, අසත් ධර්මයේ බුදුහාමුදුර අපිට ලයිසන් එකක් දීලා තිනවා සතියේ හැදෙනකොට පුතේ ගිය තැන පාරවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඌ ඌ සෙල්ලම් කරන්න හදන්නේ ඌ මේ මේ ඇක්‍රොබැට්ස් හඳ හදන්නේ. ඌ මේ විජ් මොනක් කියන්නේ සර්කස් පෙන්වන්න හදන්නේ. ඌ පොළවෙනේ විනුම් ගහන්නේ. දැන් අහසේ විනුම් ගහන්නේ. විනුම් ගහලා ඇවිල්ලා ආයේ ඉන්නවා. තව වේලාවකින් බලනවා. අන්න මෙන්න සාන්ත දාන්ත ජීවිත කුඩු වගේ මෙන්න අරමුණේ ඉන්නවා. ඒක නිසා පුත්‍රයන් කියනවා මගේ භාෂාව මගේ දේශනාව දෙතවරයි. උඹට වැරද්දක ඉන්න බව දකපන් කලබල වෙන්න එපා. කලබල වියන් සතිය සමාධිය ගැටලන මේ සද්ධාව ගැටලන සීලය ගැටලන සතිය ගැටලන. ඔබ සතිය කරන කියලා හිතනනම් අයෝනිසමනස්කාර. අසත්පුරුසයි. කෙලෙසයි කැඩිලා නැහැ. ඊට පස්සේ කැඩිච්ච තැනින් ආපහු ගෙනත් තියපන්. සත්‍ය නිබ්බින්ජිත විරජ්‍යත විමුච්ඡති. ඒක අපි කරන්න ඕනේ එක වෙනවා. දැන් ඇමරිකාවේ මේ බාරේ මැසචුසෙට්ස් වල කරන එක මේක හතරට කඩලා තියෙනවා. මයින්ඩ්ෆුල්නස් එකට දාලා එයා මේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා එයාට දෙනවා මෙන්න මේ සද්දයක් ඇහෙනවන්ට රූපයක් පේනවා එයා ස්කෑන් එක ඇතුලේ ඉඳගෙන ඒ සද්දේ හෝ ඒ කියන රූපේ බල බල ඉන්නවා. එතකොට කම්පියුටර් එකේ කියවන්න පුළුවන් එකම අරමුණක හිතපවතිනකොට graph එක වැඩ කරන්න හැටි. ඊට පස්සේ එයා අපේක්ෂා කරන්නේ නැති සද්දේ හොල්ලිල්ලක් රූපේ හෙල්ලිල්ලක් කෙරුවට පස්සේ මනස වැඩ කරන්න හැටි බලනකොට ඉන්න ඕන තැන නැහැ කියලා දැනගන්න එක එකක්. මේ ඉන්න ඕන තැන නැහැ. ඊට පස්සේ දැන් ඉන්නේ මේක කියලා දැනගන්න එක එකක්. දැන් මට වැරදිලා කියලා දැනගන්න එක. එකක් ඊට පස්සේ හදන එක තව එකක්. ඒ නිසා ඒගොල්ලෝ පියවර හතරකට දාලා මනස පිටපාරකට යන හැටි ආපහු එන එකත් පියවර හතරකට දාලා දැන් කතා කරනවා. emotional life of your brain කියලා එහෙම නැත්නම් බුද්ධ mind කියලා මේ පොත්වල විස්තර කරනවා. මේ මගේ වෙන එකක් නෙවෙයි අපි ඔක්කොට වෙන දෙයක්. අපේ තියෙන තකතිරුකම තමයි මේ මේ වැඩේ කිරුවේ මම මේක මගේ දෝෂයක් මේක මගේ කියලා කණපින්දම් ගහන්නේ අර අහ කනනයි ඔඩොක් වේදාගෙන කනවා කනවා කියලා කියනවා. මේක මනස මේ බුදු මනස මේ මනුස්ස මනස ඕක පණින්න අරින්න ඕන තරම් ප්‍රශ්නයක් නැහැ. අයින්කොට බලන්න දඟලන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව නොසලී ආතතිගත වෙන්නේ නැතුව අසහනයටපත් වෙන්නේ නැතුව ඉතින් මම කියලා නෙවෙයිනේ බැන්නේ. ඌ බැන්නා. හරි දැන් ඉන්නේ කොහෙද? එච්චර කරන්න ඉතල මෙන්න මේ ආපහු ඩක් ගාලා එනවා. ආන්නේ ටික තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. කෑලි කෑලි වලට කඩලා ඉගෙන ගත්තොත් අනිත් එක්කෙනෙක් කතා කරනකොට කැඳේ ගල බේර වගේ තේරෙනවා. යන්නේ ගියා දන්නෙත් නෑ ආව දන්නෙත් නෑ කියලා කලබල වෙලා ඔක්කොම ගේඩියට දාගත්තොත් අපිට යාන්ත්‍රණ විස්තර කරන්න බෑ. යාන්ත්‍රණ විස්තර කිරීම අත්‍යවශ්‍ය නෑ. නමුත් මේ සභාවක් එක්ක වැඩ කරනකොට ධර්ම සාකච්ඡාවක් මේ වනකොට sannivedana වෙනකොට මේවා එක එක එක එක වෙන් කරලා දක්වන එක බුදුහාමරගේ තියෙන ඒ විභජ්‍යවාදේ ඒක කියනවා බුදුහාමර ඉපදිලා තියෙන ශාස්ත්‍රීය වංශයේ හැම වෙලාවෙම කඩුව අතේ. ගත්ත ගමන් කප. ශාස්ත්‍රීයගේ වැඩේ කඩුව. හැමදේම ප්‍රතිගහන. ප්‍රතිගහ ගහ බලනවා. ඉතින් කෙලවරක් නැහැ. ඒ නිසා මේ හිත පිට යනවා කියන එක හැම කෙනෙකුටම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් මිසක් මේකේ මමෙක් ඇත්තෙම නැහැ. අරමුණු වල සාන්ද්‍රතාවයේ අනුව අපි දීගෙන ඉන්න අරමුණ අපි දීලා තියෙන ආනපාන ආනපන ඉන්න ඉන්න ඉන්න එපා වෙනවා. එපා වෙනකොට ළඟින් යන ඕනේ අරමුණකට හිත පයින්නවා. වයින්කොට මේ අපි කනගාට වෙනවා මේක හරියට නිකන් මම ලයිසන් දීලා බස් ටිකට් තරම් දීලා ගෙදර පිටක් කරුවා. නෑ ඔකේ තියෙන කඩප්පුලිකම ගිහිල්ලා තියෙන්නේ. ඒකට මං ඇඬුවයි කියලා ඔක වැඩි වෙනා මිස කඩු වෙන්නේ නැහැ. ආ ඔන්නක බලපන් තිබ්බට පාරේ ඉන්නේ පිට යනවා. පිට ගියා. හරි. මොකද්ද ප්‍රශ්නේ? හේතුඵල ධර්මයක් මිසක් අනික මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. ඊට පස්සේ ධර්මයක් තියෙනවා නොසැලුනොත් ගණන් ගත්තේ නැත්තම් අර කහපව ආපව එනවමයි. සැලුනොත් අර ද්වේෂයේ දිගේ හිත යනවා. ඒකට කොරස් කටිවත් අත දාගන්න බෑ. බුදුජානන්ති අහනවා දීඝනිකායේ භක්මජාල සූත්‍රයේදී මහණනි මට දැන් බුදුහාමුදුරන්ට බයිනවා. දැන් අපට තද වෙනවනේ. අපි බුදුහාමුදුරට බැන්නයි කියලා. උඹට තද වෙච්ච මනසකින් යථාබෝධ ඥානයක් ලබන්න පුළුවන්ද කියලා. කේන්තිගේ මනසකින් ඇත්ත ඇති හැටි දැක ගන්න පුළුවන්. සංගය කියන බෑ. දැන් මට ස්තුති කරනවා. දැන් ඔබට හරි සතුටක් වෙනවා. අපේ බුදුහාමුදුරට කට්ටිය ස්තුති කරනවා. බෝධි පූජා තියනවා කියලා. ඔබට ස්තුති වෙනට උදම් වෙච්ච මනසෙන් බුදුහාමුදුරට මේ ගුණේ තියනවද නැද්ද කියලා යථාබෝධ ඥානයක් ලබන්න පුළුවන්ද බෑ. ඒ නිසා ඔබ හැඟුම් බර වුණා නම් ඔබ මගේ ගෝලෙක් නෙවෙයි. ඔන්න බුදුහාමුදුරේන උත්තරේ. බුදුහාමරට බැන්නයි කියලා හෝ බුදුහාමරට ස්තුති කළයි කියලා හෝ කනගාටුවක් සන්තෝෂයක් ආවන ඌ මගේ ගෝලෙක් නෙවෙයි. ඒක කියන්න කැමති බුදුහාමර අපේ ගුරුනාන්දක නමුත් බුදුහාමර පෙකෙන වැලෙන්ම කපනවා. ඒ නිසා යමක් කිව්ව බඩිට කලබල නොවි මේක ඇත්ත යුක්තිය බලපන්. ඇත්ත යුක්තිය බලන්න නම් හැඟුම්බර වෙලා බෑ. මනාපමන පහල වෙලා බෑ. කලබල වෙලා තක්කුමුක් වෙලා බෑ. කම්පිත මනස කියලා කියන්නේ කම්පන චංචන ප්‍රපංචන ඉන්ජන ස්පන්දන මේ හේරටම තනි නම තමයි කෙලෙස් ප්‍රපංච ඉන්ජන ස්පන්දන කම්පන චංචල ඒ සියල්ලට බුදුහාම කියන කෙලෙස් කියලා. ඉතින් අපි ඉන්නේ දැන් මේ විශාල වශයෙන් පැද්දි පැද්දි. භාවනා කරනකොට ළඟ ළඟ ළඟ ළඟ එනවා ඒත් ඉන්ජන චංචන සියලු. ඒ තියෙන තාක්කල් අපිට යමක් නිරීක්ෂණය කරන්න බෑ. ඒ නිසා මේ ඉන්ජන තං චංචල කම්පන ස්පන්දන අඩු කිරීම සඳහා කරන දේට ශික්ෂණය කියලා කියනවා. කාය ශික්ෂණය සීල ශික්ෂාව කාය වචී ඊටසේ චිත්ත වශයෙන් සමාධිය නැත්නම් ශික්ෂා ඊට ප්‍රඥා ශික්ෂා. එතකොට පුළුවන් සැල නොසැලෙන මනසකින් ඉඳගෙන මේ දකින්න දේ යුතුයයිතු හරි වැරදි ලොකු පුංචිකම් කතා කරන එක චංචල කම්පන මනසකින් බලනවා වගේ නෙවෙයි. මම සාමාන්‍යයෙන් කියන්නේ පෙරහැර බලන්න නටනට යන මිනිහට බෑ. පෙරහැර බලන්න ඒගොල්ලෝ නටාගෙන යද්දි තමයි පැත්තකට වෙලා වාඩිකොලයක් කියලාගෙන බලාගෙන ඉන්න ඕන. අපි පෙරහැරත් එක නටනට යන්න ගියාට පෙරහැර පේන්නේ නැහැ. ඒක නිසා හිත පිට ගියත් වෙන්න පුළුවන් ඒක අකුසලයක් කියන්නේ, පයොන්සමස්කාරයක් කියන්නේ, අසත්‍යයක් කියන්නේ. මේකට ගැන කනගාටු වෙන හිත තමයි අසත්පුරුෂ හිත පෘථග්ජන හිත, අසත් ධර්ම හිත, මාර්ගපාක්ෂික හිත, කෙලස් හිත. ඒකනේ අපි ගුරු දෙලා තියෙන්නේ. දැන් අපි ඉගෙන ගන්න භාවනා කරලා මේ නොවෙන්න බුදුහාමරවට ලයිසන් එකක් දීලා තියෙනවා. පුළුවන් වෙලාවක ලෑස්තිලා ගිහිල්ලා හිත පිට යනකොට කම්පන නොවි ඉන්න බලන්න. අන්න එතකොට තේ ඇත්තටම හිත පිට ගිහිල්ලා හිත මේ අරමුණෙන් අර අරමුණට ගියත් අරමුණ මාරුණාට සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩිලත් නැහැ. චිත්ත ඒකාග්‍රතාවය වෙනස් වෙලත් නැහැ. එහෙම විඤ්ඤාට නටන කකුලේ ගෙජ්ජි උනත් කපතයි. නටන කකුලේ ගෙජ්ජි කපනවා කියන එක අහලා තියෙනවද? දැන් පාදජාලා ගැට ගහ ගන්නවනේ මේකට කියන්නේ සලඹ කියලා. පයට දානවා සලඹ ඒක දානකොට නටනකොට මේ ශබ්ද වෙනවා. මේ මිනිහා නටන ගමන් තමනුන් නටනවාට ගෙජ්ජි කුප්පම කපන්න ඕන. නටන කකුලේ ගෙජ්ජි කපන්න ඕන. මේ වගේ වැඩක් තමයි සතිය දිනු වෙනකොට මාරය ඇවිල්ලා කොච්චර කිච්චි හොල්ලගෙන නැතුවත් ඌත් එක්කම නටන ගමන් කිච්චි කොට්ටම කපන එකයි තියෙන්නේ. ඒකත් කරතැයි. ඒ නැත්තම් බුදු වෙන්න බෑ. ඒ නැත්තම් ශ්‍රාවක බෝධියක්වත් ලබන්න බෑ. අපි මේ මායя උතුම් කරගෙන මායя ගරු කරගෙන මායя හැරෙන්නකොට වැඳගෙන අඬාගෙන චක්සුරු ගාගෙන යනකොට බුදුහාමුදුරුවෝ පච වෙනවා. ධර්මයෙන් පච වෙනවා. සත්‍ය අසරණ වෙනවා. සම්පජඤ්ඤේ නැති වෙනවා. අයෝනිසමංස් කාට වැටෙනවා. නිසා කෙලස් නිකලස් තෝරන්න යන්න එපා. මේක දිහා මට නොසැලී බලන්න ඉන්න පුළුවන්ද බලන්න. හැබැයි බැරි වෙලාවත් මේ කාටවත් කියන්න යන්න එපා. කියපෝ ගමන් ගුටි. ඒකට බුදු වෙන්න ඕනේ. බුදු වුණාට පස්සේ බුදු ආමරණ ශක්තියක් තියෙනවා කියන්නේ නැත්නම් එහෙම කියයි මේක සදාචාරයෙන් පරිබාහිරයි. මේක මේ හරි වැරද්දට පරිබාහිරයි. මේක අපි දන්න සම්සදායට පරිබාහිරයි. ඒ නිසා සම්ප්‍රදාය රකින්නවා කියන්නේ පැවැත්ම. දැන් මෙතන තියෙන නැවැත්ම. හේරටම උත්තරයක් හම්බ වෙනවා. ඒක නිසා අවශ්‍ය නම් මේක ජවනිකා හතරක සිද්ධියක් විදිහට විස්තර කරන්න පුළුවන්. සර්වඥාහන්සේ දෙකකට දාලා විස්තර කරනවා. නමුත් ඒක යෝගාවචරයාගේ gedara වැඩවල තියාගන්න සතිය යන හැම වෙලාවකම යන පැත්ත ගැන උනන්දු වෙන්න එපා. ඒක අල්ලන්න බෑ. අපව එන එක බලන්න. අපව අරමුණට එන එක බලන්න. එතකොට අනිවාර්යයෙන්ම අනේකට එළිය වැටෙනවා. ඒක නිසා සතිය වඩපු යෝගාවචරයගේ දක්ෂකම තමයි සතිය තමන්ගෙන් ගිලිහෙනකොට ඒකට තියෙන සාධරකම. සතිය තමන්ට නිරුද්ධ වෙනකොට සතිය තමන්ගෙන් ක්ෂය වෙනකොට සතිය තමන්ගේ වැය වෙනකොට අටිනිසජ්ජනේට යනකොට තමන්ගේ දරුවා මැරිලා දරුවගේ මිනිහ දිහා බලා ඉන්න අම්මා කෙනෙක් වගේ ඉතින් මොනව කරන්නේ ඉතින් මේ ලෝකෝම ලෝකෝ අභාග්‍ය සම්පන්න දෙයක් නේ. නමුත් සතියේ නිරුද්ධ භාවය, ක්ෂය භාවය, වැය භාවය තුල තමයි නිවන ඒක නිසා මේ අපි කරන සූත්‍රයේ බුදුචානන්සේ සඳහන් කරලා තිනවා සති සම්බොජ්ජග්ගම් භික්ඛවේ භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පරිනිස්සග්ගාන පස්සේ. ඊටාම විවේකීව සතිය දිහා බලාගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ ඇති වෙන කොටයි නැති වෙන කොටයි දෙකේ. විරාගනේ සීතං. සතිය ඇතුණා කියලා රාගයක් ඇති කරගන්නත් එපා. සතිය නැතුණා කියලා විරාගයක් ඇති කරගන්නත් එපා. නිරෝධ නිසිතං. සතිය උනත් නිරුද්ධ වෙනසුලොයි. අන්නේ නිරුද්ධ වේලාවේ නොසලී මේක දිහා බලනින්න ඕනේ. පටිනිස්සකානුපස්සී. සතිපෝ සම්පොඥංගේ ඉන්න ගමන් ධම්ම විජේ සම්පොඥංගට යන්න බෑ. සති සම්පොඥංගේ ධම්ම විජේ සම්පොඥංගට බාධාවක්. සති සම්පොඥංගේ හලන්න නැතුව සති ධම්ම විජේට යන්න බෑ. ධම්ම විජේ හලන්න නැතුව විද්‍ය සම්පජ්ජකයට යන්න බෑ. ඒ නිසා මේවා එක එකක් එක එකක් අතහරින්නත් වෙනවා. නැත්නම් මෙත් ඇහිව නැත්නම් බුබ්බඩ මනසක්. අපි කියන බම්මන මනසක්. කොරවෙච්ච මනසක්. වැඩෙන මනස නම් මේ හදපු දේ එහෙමම අතහරින්න ලෑස්ති. දිනෝ රට හැරපියා යන රජ කුසී. ජීකිටුනා මේ දවස් තුනේ වැඩ පිළිවෙලකට මේක ටිකක් හැර වැඩි වෙන්න පුළුවන්. නමුත් ඉතින් කට්ටිය සංසාර වශයෙන් සෑහෙන වයසක ඇත්තෝනේ. නිසා දවස් තුන ප්‍රශ්නයක් නැහැ. රෝහණේ සාරුණහස පරයන්ක භාවනා වාරයකදී දිනුණු සතිය පිරිහි ගොස් ඇති අවස්ථාවක් ආවිත ඒට නැසලී නැවත සතිය ඉදිරියට ගැනීමේ ශක්තියටද සති ඉන්ද්‍රිය වශයෙන් හඳුන්වන්නේ පැහැදිලි කර දෙනසේක්වා වාසයෙන් පෙරවන් සරණයි ඒකේ ආරම්භයේ සති ඉන්ද්‍රිය නමුත් වැඩි සාර්ථක වෙන්නේ සති බලයෙන් සති බලයක් බාටපත් වෙනකොට නොසැලී පිට ගියා කියලා නොසැලී අපෝ සති විශේෂම නැවත පිහිටන බව දැකලා ඒක තමන්ගේ ආයුධයක් කරගන්න. ඒක තමන්ගේ ප්‍රවණ ප්‍රවීණ භාවයක් කරගන්න. පරිචයක් කරගන්න, අත්දැකීමක් කරගන්න. ඇත්තට මගේ අත්දැකීම නෙවෙයි ඒක සති අත්දැකීමක්. නමුත් ඒක ඒක ඒ තරම මොරචක මහරහා සතිය දක්වන මේ සූරවීරකම් තමන්ට භාවනාවේ බලයක් පාඩපත් කරගන්න. ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලයක් වූ ඵල යෝගියාය හඳුනාගන්නේ කෙසේද පාදා දෙන සිල්පා. මේකත් අපිට අදාළ දෙයක් නෙවෙයි නමුත් අර ඉස්සලා කියවල සම්බන්ධ නිසා අශ්‍රද්ධාව ඇවිල්ලා බුදුන් තරහ ගියා. අම්මා විරුවෙන් තරහ ගියා. ධර්ම වෙනුවෙන් තරහ ගියා. සංඝයා වෙනුවෙන් තරහ ගියා. තමන්ගේ සීලේ ගියා තරහ කියලා ගහලල්ලා. ඉතින් අර තරහ ගියට ආය හදන්න පුළුවන්. නිසා බුදුහාමුදුරුව පිළිබඳවත් අපිට ආවකපෙන වචන කියනවා නරක වෙනවා ගණන් නැහැ. බුදුහාමුදුරුව ගණන් ගන්න නැහැ. කොහොමඩක්වත් ගණන් ගන්නෑ. අපි සංඝයා අතර තියෙන කතාවක් තමයි මේ ශාසන භ්‍රමචර්ය බුදුහාමුදුරුත් එක්ක හරි දේශි ගුරු ආමුදුරුත් එක්ක තමයි අමාරු. ගුරු ආමුදුර හැම මොකටද මංගලි ගන්න? අර කරව මේ බුදුහාමුදුරෙන් කවදාකවත් මොකක්වත් නැහැ. හිතියක් ගාණක් නැහැ. දැන් ආවිලෙන් දැන් මැටි රූපයක් හින්දා ඉතින් මොකොත් කරන්න ගන්න නැහැ කියලා. ඉන්සහා සාසන භ්‍රමචර්ය අමාරු බුදු වචන තේරුම් ගන්නට අමාරු බුදුහාමුදුරුවෝ කියන දේ හරියට තේරෙනවා. ගුරුහාමුදුරුවෝ තමයි අමාරු. ඒ වගේ අපිට බුදුහාමුදුරන් කෙරෙහි අශ්‍රද්ධාව පහළ වෙනවා. ප්‍රශ්නයක් නෑ මොකද ශ්‍රද්ධාව කියන්නේ ඇතිව නැති වෙන එක නැවත ශ්‍රද්ධාව පිටවන්න පුළුවන් නම් සත් ශ්‍රද්ධාව පිටවන්න කම්පන වෙයි අස්සද්දේන කම්පතිති ශ්‍රද්ධා බලං අශ්‍රද්ධාව වුණා කියලා කම්පා වෙන්නේ. මේ ශ්‍රද්ධාව බුදුන් කෙරේ වෙන්න පුළුවන්. නැත්නම් මේ අශ්‍රද්ධාව බුදුන් කෙරේ වෙන්න පුළුවන්, ධර්මයේ කෙරේ වෙන්න පුළුවන්, සංඝයා කෙරේ වෙන්න පුළුවන්, සීලයේ කෙරේ වෙන්න පුළුවන්. ඒකට කම්පා නොවේ පිළියම් කළ යුත්තේ ගැන බලලා නැවත මේක සදා ගන්නවනම් ඒ විදිහට කුසීතෙන කම්පදීටි විරිය බලං, පමාදේන කම්පදීටි සමාධි සති බලං, වික්ඛිතේන කම්පදීටි සමාධි බලං, අවිජ්ජායන කම්පදීටි විඥා බලං නැත්නම් පඤ්ඤා බලං. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපානසති භාවනා කරමින් හුස්ම විස්තර බලමින් සිටින විට මොහොතකින් ඊතා තදසත් අද සතියකටපත් විය. අවකාශයේ රතු පාටකින් වරහන් දිනවා. බෝලයක් ඇතුලේ සිටින්නක් මෙනි. කාලය ගැන හැඟීමක් නැමැති විය. මා සිටුවේ විනාඩි 5ක් පමණ ගියා වුවත් පැයකට ආසන්න විය. පහදා දෙන්න මුදක් නිරෝගී සුවයක් වේවා. මේවා ඉතින් පහතලා දෙන්න දෙයක් නැහැ. ඉතින් ඕවා ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔක නැවත හොඳයි කියලා හිතනවා නම් නැවතෙන්න කටයුතු කරන්න. මේ පහදා දීම කියන අදහස් කරන්නේ මේක ලියලා ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාවක් ගැනීම කියන්නේ ඒක හොඳයි. නමුත් මේ පහදලා දෙන්න දෙයක් නැහැ. ධර්මයේ කියන එක ස්වයං වශයෙන් පැහැදෙන එක. ඒක නිසා ඒකට කියන නෛර්යානික දෙයක් කියලා ධර්මයේ කාගෙවත් ජග් ගහන්න ඕනේ. ධර්මයේ හරියනවනම් ඒ කරන කෙනාට තමයි ඉස්සෙල්ලම තේරෙන්නේ දැන් දැන් ප්‍රශ්නයක් නෑ දැන් හරි කියලා. ධර්මයේ ඉච්චරයි තියෙන්නේ මරණයට කලින් මේ ජීවිතේදීම තමන් ආයෝජනය කරන ලද්ද අනිවාර්ය අර්ථ සිද්ධිය පිණිස පිහිටන බව පෙන්වන එකම ශාසනය මේ නෛර්යානික සම්බද්ධ ශාසනය විතරයි. ඒ නිසා ධර්මයේ විශේෂම ධර්ම හේතු ගන්නනෝ අර්ථ සාධනය කරනවා ප්‍රත්‍යක්ෂණය කරනවා. ඒ නිසා මේ ක්‍රමය හොඳයි කියලා හිතෙනවා නම් වැඩි දියුණු කිරීම සඳහා බහුලීගත කිරීම සඳහා කළ යුත්තේ කරන්න කියන එකයි පැහැදිලිම කිරීම වශයෙන් කියන්නේ. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරනවා. හුස්ම ඇතුළවන විට ඇතුළනවා කියාද පිටවන විට පිටවනවා කියාද මෙනෙහි කරනවා. හුස්ම ඇතුළවන විට එක්වරකදී එක්නාස් පුඩුවක් පුරවාගෙන ඉහළට ගොස් පීඩනයක් ඇති කරන ඇති කරනවා. හුස්ම පිටවන විට එම නාස් පුඩුවක්ම දරණයක් සහිතව දෙදපීම අඩුවෙන් පහළට ගලා යනවා. ඊළඟ හුස්මරැල්ලේදී අනෙක් නාස්පුඩුව හරහා වාතය පෙරමෙන්ම ගමන් කරනවා දැනෙනවා. ඉතාමත්ම විවිධලක් මේ කරගෙන යන විට හුස්මරැල්ල සිම් වෙනවා, පාසු වෙනවා. එමෙන්ම නොදැනී යනවා. එක වේලාවකදී නැවත හුස්මරැල්ල එමින් එමින් නැතිවනවා. හුස්ම නොදී නොදැනී යන විට මට නිින්ද ගියාද කියා හිතෙනවා. එහෙත් හුස්ම වැටෙන්න දැනෙන විට එසේ නිින්දක් නොයයිලා හිතනවා. කරුණාකර පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. වහන්සේ සුවපත් වේවා. මේකෙත් විස්තර තුපත් කරන තියෙනවා ඉදිරිපත් කරන්න අරගෙන තියෙන ප්‍රයත්නයේ සාර්ථකයි හොඳයි. මේ විදිහට යනකොට දැනීම හරහා නොදැනීම ඉදිරියට ඉදි වැඩන. දැනීම හරහා දැනෙන දේ දැනගන්න උත්සාහ කරෝ 100ක් නොදැනෙන ප්‍රදේශයේ නැත්නම් නොදැනීම පිළිබඳ දැනීම එනිසා මේ යටිහිත පිළිබඳ දැනීම එහෙම නැත්නම් අපි කියන මේ අනුසය කහපට් එකේ යට තියෙනව පිළිබඳ දැනීමක් පුදුමාකාර වැඩෙනවා අන්න ඒක ගැන සූදානම් මනසින් යනවනම් බහුසුත ඥාන ඇති කෙනෙක් අසුවිරු ඥාන ඇති කෙනෙක් කියලා කියනවා එහෙම නැති කෙනාට මේක නිකම් බොරු වලක් වගේ කරකොලතයට වගේ හිටින්න නමුත් මේකේ තියෙන විදිහට එහෙම කරදරයක් කරගන්නේ නැහැ ඉතින් මේ විදිහට දැනීම හරහා නැත්නම් මැට හරහා ඩාර්ක් මැට හොයා ගන්න බලන්න. නැත්නම් බ්ලැක් හෝල් එක හොයා ගන්න හරන්න. රූප ධර්ම ඔක්කොම හොයාන හොයනකොට ඉවර වෙන්නේ ඩාර්ක් හෝල් එකේ. ඉවර වෙන්නේ ඩාර්ක් මැටර් එකේ. ඒක චිත්‍රය සම්පූර්ණ කරන්න බෑ. ද්‍රව්‍ය දැක්කට පස්සේ අද්‍රව්‍ය දැක්කේ නැත්තම්. අන්න මේ අද්‍රව්‍ය දැකීම පැරඩයිම් shift එකක්. එහෙම නැත්නම් සම්මුති ධර්මෙන්දලා පරමාර්ථ ධර්ම වලට යන කඩයිම උතන තමයි. ඕකෙන් තමයි ඒ මල පනින තැන. ඉතින් ඉතින් ටිකක් කරකොල අතාරිනවා. නමුත් සීලේ තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම්, සතිය තියෙනවා නම් හැල හැපිල ටිකක් අඩුයි. ඒ නිසා හොඳ සතියකින්, හොඳ ශ්‍රද්ධාවකින්, හොඳ ලැහැත්කින් ගියොත් දැනීම හරහා නොදැනීමට යනකොට සම්පූර්ණ අනුග්‍රහය දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළකසිට සක්මන් භාවනා යෙදෙන අයෙක් මේ වම දකුණ එසවීම තැබීම, ඉසවීම යැවීම තැබීම යන ඉහළ අවස්ථාවේදී වම් හා දකුණු පාසකහන්ල ආකාරය දකිමි. වම දකුණ වෙනස්කම් මේ සියලු ක්‍රියාවන්ගෙන් දකිමි. අද රළු සැහැල්ලු බර ගති උෂ්ණ සීතල කම්පන චංචල ආදී ගති දකිමි. දැන් සක්මනේදී මේ සීල අවස්ථාන් පසු කරමි. අත්දැකීම සක්මනේ තිත තැන්පත් වන විට යටිපතුල් වලින් ඉදිරියට ඔසවා දෙන ආකාරයක් දැනේ. ධනේශයෙන් ඉදිරියට ඇද දෙන ආකාරයක් දැනේ. නිවන්නට මුළු සක්මනම තද සහ සැහැල්ලු ගති දෙකක ක්‍රියාවලියකි. අය පාරතරම් සැහැල්ලු අවස්ථා තිබේ. මහා යෝගියෙකි. නිසා උඩ පෙදෙතේ සිට පහළ පෙදෙතේ දවසට වාර දීපයක් යාමීම් කරන්නේ අසීමිත සතුටකින්. සක්මනේ වගින ආස්වාදයේ මෙහි ඇති බැවිනි. ඔබගේ කොයි බෙද්දේ නොදෙනි. එහෙත් ඉදියට යන්නේ. එතුවක් මඟ හෙලි කර දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ගිය පාර අපේ ওই මේ මිලින් එකට මුල් වෙලා මේ කටයුතු කරන දුලිප් මහත්තයා ඇවිල්ලා දවස් හතක් භාවනා කරා. භාවනා කරාට පස්සේ ඇත්තටම බුබ්බඩයක් අම්මැලියා. ඒ නිසා මගේ කාමරයක් ඉල්ලන පල්ලෙය හිටියේ. ඒකල අනෙක් සියලුම පිරිමි අය වෙනුවෙන් කිව්වා ස්වාමීන් වහන්සේ හරිම අසාධාරණයි පිරිමින්ට පස්සරයක් කියලා පහල යන්න වෙනවා. මේක නම් නෙවෙයි කාන්තාව නෙවෙයි ඔක්කොම පහසුකම් දීලා තියෙන නිසා ඉක්මනට මේ බිල්ඩින් එක හදලා ඒ පිරිමින්ට ජග් ගන්නවා. ඉතින් මේ ඊලන්දාරියට කියන්න තියෙන අන්න දුලිප්ති කියන කණ්ඩ දෙයක් කන පැලෙන්න දෙයක් ගන්න. ඊළ පාලයන් එක මොන දෙවියක්ද? අනේන වෙලාවේ සක්මන. මේ මෙහි ඉන්නවා දෙතුන් දිනක් දවස් 4 ඉන්නකොට ඩයබටිස් ඉවරයි. ප්‍රෙෂර් ඉවරයි. ටෙන්ෂන් ඉවරයි. ඉන්නපාත ගිහිල්ලා එනකොට. දවසට එක සැරේ ඊළ පාල ගිහිල්ලා එනකොට අර ලෙඩ රෝග ඔක්කොම ඉවරයි. එහෙම නැත්නම් ගෙදර ඉඳලා පිටින් පොල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලානේ ඉන්නේ. අත පය දිග අර ගන්න අමු ශරීර හොරු අමු බුබ්බඩියෝ බද්බූසෝ ඉතින් ධාරිය දානවා හේින් ධාරි දානවා නගලනවා මේ ඇයිල ඉරට බලයන් පහට බලයන් එහාට බලයන් චාන්චු මෙහාට බලයන් චාන්චු අරගෙනෙන් චාන්චු මෙහාටගෙනෙන් චාන්චු කියලා දෙක එහාට මෙහාට දානකොට දෙකන් සෙන් ධාරිය දාලා තියෙන රෝග සමාප්ත වෙනවා ඉතින් යනකොට භාවනා කෝකටත් අඩු ගන්න මේ ඉහළ පහළ යන එකට ස්තුති කරනවා. දුලිප් තමයි කම්මැලියා. දුලිප් කියලා තියෙනවා අනේ පිරමිඩ් පස්තරයක් කියලා බෑ මම ඒක කල්පනා කරා කොහෙද පහක් වෙන්නේ කියලා මේක. පහක් වෙන්නේත් නෑ. මම මේ මහුවා දක්වන කුඹල වෙනවා. මේ පිරමිඩ් උඩ බලන කාන්තාව මැරෙන්න හදන උඩට ගෙදරක්වත් යන්න හම්බුන්නේ නෑ කියලා. මෙහෙන් අඬා වෙනවා අයියෝ බලන්නකෝ පිරමිඩ් පුදුම සැපයක් තියෙන්නේ. දෙගොල්ලම මැට්ටෝ. දෙගොල්ලම අමු කම්මලිය මුබ්බඩේ. නැති එක ගැන අඬා අඬා හොයනවා. දැන් කරන්න තියෙන ගෑනු ටිකට උඩට දාලා පිටිම ටික දාන්න ඕනේ පල්ලෙහාට. අනේ එදාට කියයි ශාස්ත්‍රි ගුණ විදි හරි හොඳයි. මේක ටිකක් සෞත්වය කියයි. මම එහෙම ಜಾති කරන මිනිහා මොනව කරයිද කියලා මට විශ්වාස නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඉහළ පහළ යන්නේ කා ඒක රස විඳින ගත්තොත් ඒක නිවන. කම්මැලිය බුබ්බඩයා ඒක රස විඳින ගත්තොත් ඒක නිවන කරගන්නවා. ඒක නිසා දෙකම වෙන්න හැම එකක්ම කේමනන්ද ස්වාමීන් වහන්සේ භාවනා කළා කියලා තියෙනවා. මුළු ලෝකෙම තියෙන සාංශ මට මෛත්‍රී වඩන්න කියලා මට හිතනවා. මුළු ලෝකෙම තියෙන මට මෛත්‍රී භාවනා දියුණු කරන්න කියලා. ඒ නිසා මේ තියෙන වගේ වැඩ ගන්න වෙනස් කරන්න කල්පනා කරුවොත් දුලිප්ක වැත්තට යනවා. ඒකෝට මේ කොන්ක්‍රීට් ගන්නවා මේ හදනවා කාමර බැටරි සිස්ටම් එකට හදන උකුල් පැටව වගේ ඇතුළට දාලා කන්න බොන්න දීලා දවස් 45න් බෙල්ල කපනවා. ඉතින් පිරිමින්ටත් ඒ ටික කරන්න හදනවා. එහෙම නෙමෙයි මං කියන්නේ මං මට වෙලාවක් නැහැ මෙතන තියෙන වැලි ටික තේරෙන්න මට අත්දන්න ඕන ඕගොල්ලෝ ලව්ව මේ මැද මෙතනට. මේ ඔක්කොම කවුරු කට දෙන්නේ ඔය බල්ලා සක්මනයි මේකයි උඩේක ඔක්කොම අස් කරන්න ඕනේ. ඒකට වැලි දාගන්න ඔක්කොම කරන්න ඕනේ. කැමතිද අදින්න වැලි? දැන් මේ මේ ගැල්ල කඩලා තියෙන යට ගැන්නේ මුතේ තියෙන වැලි වගේ මේ මැද ගැට සුදු තන්නිකර වැඩි දාගෙන ඩක්මන් කරන්න බෑ මොකද දැන් මේ දවස්වල වැඩ. ඉතින් මේ වගේ මොනවරි බක්කියාව ණය නැති වැඩ කරන්න බෑ. නිසා කුල්ලුවන් තරම් මහසි ඕම නෙවෙයි වැක්කිරෙන්න වැඩ කරන දාගිය දාලා මඩපුවක් ගෙඩියක් වගේ වෙනකම් වැඩ කරපුවාම එනවා ෆ්‍රෙෂ්නස් එකක් ඕන තරම් භාවනා කරන්න. ඒ නිසා මේ සක්මන හම්බ වෙච්ච එක මෙතෙන්ලා උඩහාට යන්න පුදුගේ කාට යන්න මීටර 600ක් තියෙනවා. කිලෝමීටර් භාගයට පොඩ්ඩක් වැඩි. ඉතින් දවසට 3-4 සැරයක් යනවනම් මොනම කොලෙස්ටරෝල්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොන ඩයබටිස්වත් නැහැ. මොන ටෙන්ෂන් එකවත් නැහැ. ඒක නිසා තව කෙනෙක් කරේ තියාගෙන යන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. පරයන්ක භාවනාවේදී මා දැන් නැයි සිතෙමු කරන විට විතම හුස්ම නැදෙනී ගොස් මත නිමිත්තක් නැති සමාධිකටපත් වේ. ශබ්දකෝ ශරීරය ගැනීම හැඟීමක් නැත. සිතේ දැඩි ශූන්‍යතාවයක් ඇත. එම හිස්බව තුලින් තීනයක් දකින්නාක් මෙන් එකවරම සිත ගැඹුරකට ගියේය. ඊටම නිින්දෙන් මෙන් සිත පිට ගිය බව තරංග ඇතුලේ අත්‍යම අසත්‍යමත් බව වහා වැටහිනි. නැවත ශූන්‍යතාවයකට පත්විය හිස්බව පවතිද්දී මුහුණ ඉදිරියෙන් දෙපැත්තෙන් හිස්බව ඉදිරියට ඇදී එකම රේඛාවක් බවට පත්වී සමතාවයකට පත්විය. හිස්බව පැවතින්නේ පාරවල් දෙකක් එකතු වී තනි පාරක් වී එම පාරද නැතිවන්නාක් මෙනි. සක්මන් භාවනාවේදී වම දකුණ දැනීමද ඉන්පසු සක්මනේ විවිධ වෙනස්කම් රාශියක් අත්දැකීමි. පාද දෙක මාරෙන් මාට දිලට ඇදීම සහ එම පැත්ත නොදැනීම එක පාදයක් සමාන පොළවේ ගැටෙන විට අනෙක් පාදයේ ඇතම් කොටස් පමණක් ස්පර්ශ වීම එක්තකොල අද්දවද්දවා යන්නත් මෙන් දැනීම සහ තවත් නොඑක් දේ අත්දැකීමි. ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී හිස් බව ඒතරින් මතුවන රූප සංඥා ඒවා වහා අත්දැකීමත් තුලින් එක එක අවස්ථා එකවර දකින සිද්ධියක් තිබෙන බවත් සක්මේ සක්මනේදී වම දකුණ දැකීම උපෙන් අත්දකින දෙක සහ ඒ දෙකම එකවර දැකීමද පුවත් සිත මුලින් සිතකින් තවත් සිතක් නිරීක්ෂණය කරන ආකාරය වගේ හැටුණි නමුත් මේ ගැන අවබෝධය පැහැදිලි නැත. මේ පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට තේරුවන් කරමි. මේක මේ විදිහට යනකොට දිගට දිගට යනකොට මම අර පළවෙනි ප්‍රශ්නෙට මුල් ප්‍රශ්නේ කිව්වාගේ බීම ඔකර විසඳෙනවා. මොකද තාම දකින්ද ඉඳගෙන ඉන්නකොට එකක් සක්මණේ තව එකක් එදින්දා වැඩවල තව එකක් කියලා කියන්නේ තව ගැඹුරු දැකලා නැහැ. ගැඹුරු දැක්කම ඔය ඔක්කොගෙම තියෙන එකම විදිය. අර ඉරියව්ව කාලය ඔක්කොම ඉක්මවල යන්න ඕනේ. එතකොට පේනවා හැම වෙලාවෙදීම ඕනනම් අපිට හිත කලබල වෙන්න දේවල් තියෙනවා. ඕනනම් තැම්පත් වෙන්න ඕන දේවල් තියෙනවා. කලබලෙන පැත්තට අදිනවනම් මාර්ග පාක්ෂිකයි. තැම්පත් වෙන පැත්ත හොයන්න බලන් ගත්තොත් බුද්ධ පාක්ෂිකයි. ඉතින් ඒ නිසා ඉස්සරහට යනකොට යනකොට යනකොට ඒ තැම්පත් වෙන පැත්තට ඇදෙන්නේ බුද්ධ ශාසනයත් කියන කාලේ විතරයි. බුද්ධ ශාසනය නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් හම්බෙච්ච වෙලාව අපි එක පෙන්ලා පාරවල් දෙකක් තියෙනවා. ඒක මේ කරදර අඩු පාර තෝරාගෙන අනේක මෙහෙම යනකොට බුදුහාමුදුරන්ගේ පොඩි මත ප්‍රකාශයක් තියෙනවා ධර්මයටමයි හිත නැමෙන්නේ ඇත්තටමයි හිත යන්නේ හරි පැත්තටමයි කියලා. කාල් මාක්ස් තුමත් කිව්වේ මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. පන්තිපේදී නිසා නරක වෙලා ඉන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. මේ සාතන්ගේ වැඩ නිසා නරක වෙලා ඉන්නේ. බුදුජානනාංශ කිව්වේ මනස ප්‍රභාස්වර මනසක් අපට තියෙන්නේ. හොඳ දේ වෙන්න පුළුවන් ටංගල ඇදලා. ඉතින් ඒකට මේ පේන පළවෙනි වෙලාවේදී අපි හොඳ නරක දෙක පොඩ්ඩක් අනා ගන්නවා. නමුත් හොඳ පැත්තට ගැලපෙන විදිහට කාලසටහන දිනචරියක් කොට වැඩ කරන ගියොත් ඒ පැත්තට යනවා. එතකොට ওই සැකේ දුරු වීම තමයි ඒකට තියෙන ලකුණ. තාම සැකේ තියෙන. ඒ තාක් කල් අපිට පූර්ණ බුද්ධියක් නැහැ. අවබෝධයක් නැහැ, බුද්ධියක් නැහැ. සැකේ නැති වෙච්ච ගමන් තමන්ගේ තාත්තගේ බුදලේ වගේ ඒක බුද්ධ විඳින්න පුළුවන් නිසා හිත විශ්වාස කරගෙන අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගෙන දිගට භාවනා කරගෙන යන්න කියලා කියයි. මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ අවසරයි. මම ආනාපානය දෙස බලා හිඳීමයි කළේ. දැන් හුස්ම රැල්ල නදනෙන ධර්මත සංසිඳිලා. කෙසේ තදගතිය? අයේ තදගතියක් නැහැ. මම පරයන්කේ ඉන්න බව දන්නවා. මම නෙවෙයි එලේ ගසක් නැතලී තියෙන වගේ නිකම්ම නිකං කයක්. ඒකේ ඇලෙන්න වටිනා කියන බලයක් මේ වගේ ගන්න දෙයක් නැති උස්සක් වගේ අය දැනෙනවා. ඊට පෙර පරයන්කේදී මට අභියෝගයක් තිබුණා මේ හුස්ම රැල්ලත් සමග ඔප්පු වෙන්න. නැත්නම් මට හුස්ම අභිභව වතුවන වේදනාවට මුහුණ දෙන්න. දැන් දැන් දැනෙන්නේ ඒ කිසිවක් නැහැ. නැත්නම් මට ඊට සියුම්ම හුස්ම මතුවලා නැතිනියනවා. හරිම විවේක ගතියක් දැනෙනවා. හරියට අමාරුවෙන් අන්දක් නැගලා ඉවර වෙලා උගුරටම ගිහින් උස්ම පිට කරලා විවේක ලැබෙනවා වගේ. කාලයක් තිස්සේ ඔසවගෙන තිබුණු බඩක් බිම තිබ්බා වගේ, මොකුත්ම නැහැ වගේ. හරියටම කිව්වොත් බලවල උණක් තිබිලා උණ බැස්සම දැනෙන සනීපේ වගේ. නමුත් ලොකු සතුටක් නැහැ විවේකයි. සක්මනේදීත් වෙන වෙන පය බලන්න ගියත් ඔසවනේට නොදැනෙන දැන් බලන්න ගියත් මොන්නිරියවටම එකයි. හරියටම හිටගෙන හිටියත් සක්මනේ ඇවිදගෙන ගියත් වෙනද වගේ අභියෝගයක් නෑ. කොයිකත් එකයි, මලත් එකයි, කුන්නත් එකයි වගේ. මම හාන්සලා මේ தත්ත්වය පරීක්ෂා කළා. මුගමත ගතියක් එන්නේ නෑ. වැඩගින්නක් නෑ. කරන්න මොකම දෙයක් නෑ වගේ. එපා වෙනකුත් නෑ. භාවනා කරන්න ආස ගතියක් තියෙනවා. නමුත් පරියංගයට ගියාම ප්‍රකටවන දෙයක් නෑ. සෝම්ම දැනෙන කය දෙස බලන්න කැමැත්තක් නෑ. සක්මන්ට ගියත් නිකම්ම ඇවිදිනවා. කිසිම ගැම්මක් නෑ. ඉදිරියට යාම සඳහා මඟ පෙන්වා දෙනසේක්වා. නිවනින්ම තන දේවා. ඒක මේ මෙතක් නොදැක්ක තත්ත්වයක් ඒ කියන්නේ කරදරයක්, ඝර්ෂණයක්, දැවිල්ලක්, තැවිල්ලක් නැති. නමුත් ඊට පස්සේ මේකෙන් හිත ආඩ්‍ය කරන ඊට පස්සේ කරදරයක් ආවත් හිත නොගෙන ඉන්න එක දැවිල්ලක් ආවත් හිත කරදර නොගෙන ඉන්න එක දැවිල්ලක් ආවත් හිත කරදර නොකර ඉන්න නම් මේක පදනම් කරන මේක ඉඳලා ඔය කරදර දැවිලි දැවිලි වලට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්න. දුන්නාට පස්සේ ඒව ආවට නිදුම්පති වැඩිච වතුර කඳුල වගේ ඔය තිබිලා ඇහිලා යනවා. තර වෙන්නේ නැහැ. ආන්නේ වගේ ගතියට යන්නේ මේක ඉස්සලා තාත්තගේ ගෙදර වගේ අම්මගේ ගෙදර වගේ චික්කොල වගේ හදාගන්න හදාගෙන එන කරදර වලට ඉන්න දෙන්න. ආවට පස්සේ තේනවා මේ චික්කොල පදනම් කරලා බැලුවොත් මේව ඇවිල්ලා රැඳෙන්නේ නැහැ. තැර වෙන්නේ නැහැ. ඒකේ කියනවා සර්වචනසිකේ කකුල් දෙක කවදාකවත් දූවිලි තැර වෙන්නේ නැහැ. ඒ නිකමට බුදුජානනා කියනකොට කකුල් දෙක හොදනවා. අර හොදන මිනිහට පින් සිද්ධ වෙනවා. කකුලේ දූවිලි නැහැ. තැර වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර දූවිලි කොටක ගියත් දැර වෙන්නේ කකුල කොට උසමන් තමයි. ඉතින් ඉස්සලා පිරිසුදු කරගෙන ඊට පස්සේ ආය මඩ ගෑවෙන්න අරින්න ආය ගලවෙන්න අරින්න ආය ගෑවෙන්න අරින්න ආය ගලවෙන්න අරින්න ගෑවුණත් ගැලවුණත් දෙකේදීම තමයි හිත આવොත් අන්න කියනවා පුහුණු මනසක් කියලා. දිනුණු මනසක් කියලා. ඒ නිසා මේ පදනමේ ඉගෙන එන එදිනදා වැඩවලට මොන දෙන එකයි අපිට තියෙන්නේ නොසලන මනස. මහා භාවනාවට නවකයේ කිමි. මරණක භාවනාවට ආනාපානය ප්‍රගුණ කරමි. ලැබුව අත්දැකීමක් උත්තර කිරීමට කැමැත්තෙමි. පළමුව මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කොට ඉරියව්වට හිත ලබාගත් විට ආනාපානය වැටීමට පටන් ගනී. ආරම්භයේදී උලංග ධාරාව ඊට ගොරෝසුවටද කුණීම සිසිල්වද පිටවීම උණුසුම්වද නාසය අග වැදෙන බව දුටුමි. පසුව ක්‍රමයෙන් සියම්මන ආනාපාන දෙස බලා සිටින විට පළමුව විස පහලට කඩා වැටි ඉන්පසු මුළු ශරීරයම බිමට බියාර වී වැක්කිරේ. එකවරම ගැස්සී කය කෙලින් කරගතිමි. ගොරෝසුවට දැනෙන ආනාපානයේ දෙස නැවත බලා සිටීමි. මොනීවන හුස්ම සමග නළල ඇතුලේ කරුණාස බට්ටෙක් දෙපතට වෙනවා වැනි කලණයක් දැනිනේ. සමයෙන් ඒ මුළු ශරීරයම හරහා ගොස් අය දෙපතට වැනෙන්නට විය. ඒ දෙස බලා සිටින විට ආනාපානයද ක්‍රමයෙන් ගොරෝසු බව නැතිමි. නැවත තුනීවන ආනාපාන නිසා බලා සිටින විට සමහරවිටදී අය නොදැනී ආනාපානයේද නොමැති බව දකිමි. නැවත හුස්ම රැල්ල ගොරෝසුනිය මේ ක්‍රියාවලිය අතරතර ශරීරයේ අධික ලෙස දහඩි දැමීම එක්වරම සුසුම් වීම අත්දැකීමි. පරයන්ක පළකදී පමණ මෙම අත්දැකීම ලැබෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ලැබූ අත්දැකීම පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් දැනගනු කැමැත්තෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. උපවාසයේ පෙරුවන් සරණයි. මේක අපි දෙපාර්තමේ මේක හොඳයි කියලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව දිගට පවත්වාගෙන යෑමේ පවත්වාගෙන යාම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරා. එහෙම නැත්නම් මේ ලැබිලා තියෙන එක තිබුණට වඩා බොහොම හොඳයි. අංග සම්පූර්ණ හොඳ කියන එක නෙවෙයි වඩා හොඳයි. මෙන්න වඩා හොඳ තත්ත්වේ පවත්වාගෙන යනකොට මීටත් වඩා හොඳයි කියනවා. ඒක නිකන් මේ රතුන ගෙඩියක් පොතු ඇරන පොතු ඇරන යන්න යන්න එන්න එන්න සියුම් පොත්තක් කියනවා. ඒක අරපුවම ඊට වැඩිය සියුම් පොත්තක් වෙනවා. අන්තිම ගන්නකොට රතුන ගෙඩිය නැති වෙනවා. ආන්නේ වගේ පොතු ඇරගෙන අරගෙන යන එකයි කරන්නේ. ඒ වගේ කරනයි. අර ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයෙන් පසු පරයන්කට වාඩි මම දැන් මෙතන මෙනෙහි කරමින් සිටියා. ආස්වාද ප්‍රසාර සිතුවිල්ලක් දැනුනේ නැහැ. හිතට පොඩි අපහසුතාවයක්ද ඇති වෙනවා සමග සතිය ප්‍රබල වී සිනහවත් සමගම මේ අනිමිත් අවස්ථාවක් නේද කියා පිසදාවා. ඒ සමගම ස්වාමින් වහන්සේ ධර්මදේශනයේ දේශනා කළ පරිදි මම දැන් මෙතන කියා සිටි අවස්ථාව සති මාත්‍රයේද සතිය ප්‍රබල වී අනිමිත් අවස්ථාව කියා සතිමත් වීම සතිය පිහිට වීම සතිපට්ඨානයේද කියා සිතට නැගුණා. මම නිවැරදිව වැඩ දෙන්න කරුණාවෙන් නිවැරදි කර දෙන්න. අද උදේ පර්යාංකය පටන් ගන්නා විටම ඉතාමත් සිහින් දුබල ආශාත් ප්‍රසාදයක් දැනි ආනාපානයේ සහ මුලින්ම නැතිව ගියා. නමුත් ඊයේ රැමෙන් සතිය ප්‍රබල වීමක් අත්දුකුවේ නැත. බවංශෙත් දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේක දිගට කරන්න. එතකොට අපිට සත්‍ය මාත්‍රාවෙන් අඛණ්ඩ සතිය, අඛණ්ඩ සතියෙන් සතිපට්ඨාන සතිය ආදී වශයෙන් එකිනෙක පෙන්නේ පළවෙනි සැරේ අඳුර ගන්න වෙලාව නෙවෙයි. නැවත නැවත නැවත බලන්න ඕනේ. ඒකට වෙන කෙනෙක්ගේ අදහස් වලින් නරකක් නැහැ. අදහස් ප්‍රකාශ කරන්න බැරි කමක් නැත්තේ. නමුත් මේ තමන්ම දැකලා තමන් විස්තර කරගන්න එක තමයි yaadෙන්නේ. ඒ නිසා දිගට කරන්න බාධාවක් නැත්නම් මේක නැවත නැවත වෙන්න දෙන්න. එතකොට ඒක ලස්සනට විෂිතුරු වෙලා විස්තර විභාග පේන්න පටන් ගන්නවා. අවසානයේ ඉතින් අපේ හාමුදුරනේ හුස්ම රැල්ලේ ගෙවී යාමක් සමග ඇතිවන හිස්තැන කෙලස් වලින් තොර තත්වයක් නේද? එම තත්ත්වය පංච නීවරයන්ගේ යටපත් වීමක්ද ගෙවී යාමක්ද පකදා දෙන්නේ මොකක් වේවා? තමන්ගේ අත්දැකීම් නැතිවල ඉන්න දේවල් මේකට වැඩි උනන්දු කරන්න හොඳ නැහැ. ඒ නිසා මේව ඕන තරම් පෑන් තියනවනම් කොළ තියනවනම් ලියරියා ඉන්න. මට අවශ්‍ය කරලා තියෙන තමන්ගේ අත්දැකීමද මේ. එහෙමනම් මත ප්‍රකාශ කරන එක ප්‍රායෝගිකයි. ඒ නිසා මම හිතනවා ඒ ප්‍රශ්නෙට මෙහෙම මම මල්ලෙන් දමලා ගැහුවට එතෙක් විසඳ ප්‍රශ්න වලින් ඒකට උත්තර ලැබෙන්නේ නැති නිසා අපි ඒකට වැඩි වෙලා ගන්නෑ. අපි දැනටපත් පැයකට විනාඩි 20ක් විතර කාලය අරගෙන තියෙනවා. විනාඩි 20ක විතර අතිරේක කාලයක් කරන් තියෙනවා. ඒ නිසා අපි මෙතන ඉන්න විනාඩි 40ක් කාලය ඉතුරු කර ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ අපි තුනට නැවත මෙතෙන් රැස් වෙනවා සාමූහික පරයන්කයක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම නිර්වාන් සරණයි